අපි අද සෙනසුරාදා ධර්ම සාකච්ඡාවකටයි කාලය ගන්න පුරුද්දක් හැටියට අදත් අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා අපි ගිය පාර පටන් ගන්න දවසේ මුල් විනාඩි 15 විවස්ථාව සිහිපත් කරන අවස්ථාවේ යෝගාවචර දිනචරියාවයි කියවලා තියෙන්නේ අපි අද ඊට පස්සේ ඒ අවස්ථාවේදී යෝගාශ්‍රමයේ කතිකාවතේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කතිකාවතේ අදාළ භාගය සිහිපත් කරගත්තට පස්සේ අපි එනවා සාමාන්‍ය ඵල සූත්‍රයට. මේ සාමාන්‍ය ඵල සූත්‍රය අනුව අපි දවසට මාතෘකා සපය ගන්නවා. ධර්ම කාරණාත් අපි ඉදිරිපත් කරගන්නවා. හැබැයි කහමාර කාලයක් මේ විදිහට මේ සඳහා මිඩංගු කිරීම පස්සේ අපි ධර්ම සාකච්ඡා නිම කරන්න බලාපොරොත්තු වෙනවා උදේ 9ට 9 වෙනි පැයට. ඉතින් මේ මතක් කිරීමට පස්සේ අද දවසේ විවස්ථාව වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන යෝගාශ්‍රමයේ කතිකාවත ශිළු දිනාගේම දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ශිළු දිනාගේම කාර්මිකව දාණය මේ දෙසුම් වේවා කියලා කතාවෙන් මතක් කරනවා. යෝගාශ්‍රමී කතිකාවත. ස්වක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිත්තික මකාලිකං යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්‍ත්‍යා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා ගාරියං තමීව සද්දම් බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි ශාන්ත රසෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ ආධ්‍යාත්මේ සංජාත පෝෂණය සඳහා සමාරාධනය මේ પરමාධ්‍යාශේ විය යුතුය. සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නො අසද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට ශ්‍රද්ධා විරිය සති ධමාදි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසින් තොරව ශාසන પરමාර්ථයන් හදාළ සද්දාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද සාසන પરමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේහිත ප්‍රතිපatti මාර්ගය ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණති ගුණනුවණති ආධාර කාරක මණ්ඩලයකින්ද හේතු සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. ශික්ෂා සා ජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාරී ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න බහුවේ පුද්ගලයාත්ම ඇතුළත් කරගත යුතු හේයින් මෙහි කියන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද හේතුත එයින් උත්මාර්ථය වැළෙහි යාමට හේතු පැන්න හේින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. දීපේ විදී කාවිසින් වද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපනක වෙන බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදීකට මෙහි සිටින මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සාරිලන හැම අධ්‍යාපනයක් ජීවිතු නෙහි. යෝගාභ්‍යාසයන් යෝගා භ්‍යාසාශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණ ආධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම සිදුවන හේයි. පිරිසුදු පැවැතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදී සම්පූර්ණයෙන් දුර්ලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචේන්ද්‍රයානි පංචමානි ප්‍රධානංගයානි ඉද රාජකුමාර භේක්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේ මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගානියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාච්චුන්නාය මජ්ජිමාය පධානක්කමාය අසට හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රප්පචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ථාමවා දල්ලපරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤ පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච ප්‍රධානං ගියානි යන මජ්ක්‍ධිමනිකායේ බෝධි රාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා ඉන් සම්පූර්ණීමට උත්සාහ වැඩි යුතුය පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණිය වුණහොත් ඕගෙන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූකු දස සිල්ලා සීලයක පිහිටුවා පඬු පලාසේක වශයෙන් සුදුස්සනක නවත්වා හේරණ බණ දහම් හා වත්පිළිවෙත් පුහුණු කරවා පරිස්කාර පරීක්ෂණයේ සමර්ථ වූවම පැවිදි කළ යුතුය මහාන කිරීමට නුසුදුසු ප්‍රෞර්ජ්‍යා දෝහාදීන් හෝ පිංගුණ නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී අභාගීකින් යුක්ත වූවන් පඬු පලාස පන්ති නිවත් කළ යුතුය ජාති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් සංගීමක් පහළ නොකරගත යුතුය. යමක වැසිරෙන් කුසල් පිටී අකුසල් වැඩේ නම් එබඳු කවරෙකුද ආශ්‍රයන කළ යුතු බව බදාළ හේන් කැපකරුකමට හෝ පැවිදිකමට හෝ ගන්ලවන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයන් වෙනසියා හැකි හේන් පරීක්ෂාකට භාරගත යුතුය පිටතින් මෙහි අභ්‍යාස ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු බාහිරකාරාදීන් නැති විටම ඇතුළත් කරගත යුතුය. පිටචින්නේ හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂුන් ධල්ලිකරණ උපසම්පදාවෙන්ද යෝගාශ්‍ර මූලාසනයේ මූලස්ථානයේ ප්‍රධාන අනුසායක අනුශාසක මාහිම් පහණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං මහතෝ අනත්තාය සංවත්තති යතේ ධම් භික්කවේ පාපමිත්තතා යයි වදාළේන් සර්වනාර්ථයට හේතු වන පාපමිත්‍ර ආශ්‍රය විෂකුරු සර්පයන් මෙන් බෑරකොට සුද්ධා සුද්ධේ සංවා සංකප්පය වූයි ප්‍රතිස්ථතා යයි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන්හි පීඨා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදී යුතු කාලට සුදු පරිදි සිකපද මැඩීමට කිසියෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංච සතික සංගායනාදී තබා වදාළ සංඝ ඥාතිය සිහිකොට කුඩා මාත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දියා සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද වදින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාතාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. පත්තංන පරිපූර්ෙන්තෝන සීලම් පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නවක සෑම භික්ෂුවක්ම කුදුමාත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානව අනලස්ව සම්පූර්ණ කළ යුතුය. ගෝචරාගෝචර ආචාර අනාචාර පැවතුම් හා කෝණාදී වංක ප්‍රතිපදාගෙන පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් ਵਿਚාරා දැනුගෙන දල දනුගතිය කොහොන්වත් නොපුරා. තාන්ත දාන්ත උද්‍යපට පන්න භාවිය පුරුදු කළ යුත්තාහ. ගම්මැදීන් බණ කීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක් අර කන්නකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි දැයි යෙදිය යුතුය. නිද්දාරාමතා භසාරාමතා ඝනසංගනිකාරාමතාදී සාසන පරිහානිකර ධර්මයන්ී නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතා වස්තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදිය යුතුය. දිසක් දිනක් පාසා දස ධම්මසුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් දැන උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිවේද සාසනද්වයේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්‍යාප්ති ධර්මයන් උද්ග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා සුදුසු සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සිදුනවනසේද කුල දූෂණ ආදියට හසුනවනසේද ඔවුන් සමග සම්බන්ධයේ පැවැත්විය යුත්තේය. මේ කියවන්ට ඉදුණ අපේ යෝගාචර ව්‍යවස්ථා මාලාවේ 54ක් අංක වලින් පළවෙනි විෂයයයි. අපි එතකොට සීකඳ වීමක් කරනවා මේගා දවසට තියෙන ධර්ම සාකච්ඡාවේදී අපි 27 අංකේ ඉඳලා 57 දක්වා දෙවෙනි කොටස කියවනවා කියලා සීකඳ වීමත් එක්කම අපේ ව්‍යවස්ථා සීපත් කිරීමේ අංකෙ මෙතනින් સમાપ્ત වෙනවා.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 වෙනසූ සතුරන් ඇති ශාස්ත්‍රීයෙක් කිසිම එකද සතුරෙකුගෙන් විය හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේද මහරජාණනි එසේම මහනතෙමේ මෙපරිද්දෙන් ශීල සම්පන්න වූයේ ශීල සංවරය හේතුයෙන් කිසිම එකද අසංවරයකින් ඉපදිය හැකි බියක් නොදකි හේ මේ ආර්ය ශීලස්කන්ධයෙන් සමන්විත වූයේ සිය සතන්හි නිදුස් වූ කායික චෛසික සුවය විඳී මහරජ මෙසේ වනාහි මහනත මේ ශීල සම්පන්න වේ. මේකදී සාමාන්‍යතර මහණිකුට නැත්නම් භික්ෂු භික්ෂුණී පාසක පාසිකාගෙන සිවණ පිළිසෙන් සංඝයාට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි කාටත් ලැබෙන එකක් කවුරුත් දන්නේ නැති එකක්. උගව දෙනෙක් මේ සීලය පිළිබඳව ගොඩාක් පුස්පන්ත භූමත තියාගෙන සීල ආවමේ මෙව ඇති කර ගන්නවා. සීලබ්බත පරාමාස. මේ নানা ප්‍රකාර කුණුහරුප වැඩ කරනවා. මේ සමාජයට අදාළ දේ දන්නේ ඒක ලෙවල හැම කෙනාගේම අහනවා මගෙන් සීල රැකෙනවද නැද්ද? මීට වැඩියෙන් සීල් ගන්නද? අඩුවෙන් ගන්නද? ඉතින් ඒකෙන් දන්නේ තමන්ගේ හිතේ වික්ෂිප්ත භාවය නැති කිරීමයි. සීලේ පළවෙනිමදී අවිප්පටිසාරත්ථයකෝ ආනන්ද කුසලාන සීලාන. ඉපිලිසර බව කියලා කියන්නේ හිත අන්‍ය අන්‍ය විහිිතයි. කිසියම් තැනක රඳන්නේ නැහැ. නිකන් රබර් බෝලයක් උඩ දැමග ඔය පැන පැන පැන පැන ගිහලා පාතම තැන්න වැටෙනවා. අවික්ෂිප්ත භාවය කියලා කියන්නේ අන්‍ය විಹಿತ නැහිත විපිලිසර නැහැ කරන දේ හරියට පිරිසිදු කරනවා. ඒක තමයි සීලෙන් ලැබෙන ආනිසංසය. ඒකට කියනවා සීතලකම කියලා. ඒක කියනවා හික්මීම කියලා. හැදියාව කියලා. සංස්කෘතිය කියලා. ඒ නිසා ශිල්පයක් කියලා කියතයි. සීල කියන්නේ ශිල්පයක්. ඉතින් මේ ශිල්පයට අදාළ ටික මිසක්කා ওই වටේ තොටේ අනම්මනම් ඕනේ නැහැ. ඒක ගොඩක් හරහ තමයි අපි නියම ශීලයේ අඳුරගන්නේ. අඳුරගත්තට පස්සේ මේ ශීලයේ රකිනකොට පළවෙනිම ආනිසංශය තමයි අත්තානුවාද බය නැහැ. Tamanට Taman දෙස් දෙන්නේ කොච්චර පව් කරලා තිබ්බත් සීලයක පිළිහිටපු දවසේ ඉඳලා අත්තානුබාධය නැති වෙනවා. අනේ මම මේ මේ දේවල් කර කර හිටියා. එලි කරන්නේ නැතුව දැන් හෙලි කරා. ඊට අනිත් පැත්තේ තියෙන සිල්පදේ සමාදන් වුණා. දැන් මම මැරෙන්න බය නැහැ. මේ වෙලාවේදී මැරෙන්න කමන්නේ. කියලා Tamanට ඒ වෙලාවේ අසාධාරණ බැනුමක් ඇහුවා. අසාධාන දඬුවමක් ආවත් එයා සතුටු වෙනවා. මේ සීලක හිටලානේ තියෙන්නේ දැන් මම මේක කඩා ගන්න tikai තියෙන්නේ. මට තියෙන්නේ ඉස්සරහට සිල්පද කඩ ඕන කෙනෙක් මට ගහක් දෙන්න. මොකද සාධාරණයි මට ගහන එක. මොකද මම කරලා තියෙන දේවල් දන්න. ආන්නේ අත්තානුවාද බය නැත්තම් අභිෂේකලත් රජෙක් වගේ අභිෂේකලත් රජෙක් නෙවෙයි චක්‍රිත රජ කෙනෙක් වගේ. මොකද සීලේ ඒ විශ්වාසය තමයි සෝවාන් වෙනකොට ලැබෙන්නේ. ඉතින් ඒක Tamanට දවසින් දවස දවසින් දවස අධිශීලයට යමින් අලුත් ශේෂ්ත්‍ර දිගේ ඉදිරියට යන්න පුළුවන් නම් අර තිබුණ අවික්ෂිප්ත භාවය නැති වෙලා එහෙම නැත්නම් මේ සැක අනිශ්චිත භාවය බය දෙකට දෙතවර ගතිය චපල ගති විනෝඩ කෙලින්ම ප්‍රකාශ කළ යන්න පුළුවන් වෙනකොට ඒක සාමාන්‍ය රාජ්‍යයක් දිනාගත්තා වගේ ශක්ති රාජ්‍යයක් දිනාගත්තා. ඉතින් ඒක කවුරක්වත් දන්නේ ඔක්කොමලා හිතනවා මේ සුදුරිදි ඇඳගෙන ලිප්ස්ටික් කියුටෙක්ස් ගහලා මේ පිටහම ඕප කරගෙන චරිත ලස්සන කරන්න පුළුවන්. බුදුසසු කියලා තියෙනවා කිංචේ දටහයි දුම්මේද කිංචේ අජින සාටිය අබ්බන්තරන් තේගානම් බාහිරම් පරිමඤ්ඤති මේ ජටාමල් තුළු බැඳගෙන නියපොතු වවාගෙන අජින මුවන්ගේ හම් මැරගෙන වාඩි වෙලා උඹලා මේ තාපසේ වගේ පෙන්න ගියාට තොපේ ඇතුලේ කැලස් බොලව් මොන පිසුකමක්ද කියලා බුදුහාමුදුරු අහන තපස්සෙන්ගේ. ඇතුලේ කැලස් තියාන මොන ජටාමතුළු බැඳත් මොන විදිහේ මේ තපස් ආකාර දක්වන්න ගියත් අමාරු හොයාගත්ත දිවි හැමකකින් වාඩි වෙලා හිටියත් ඇතුළත කැලේ තියෙන මොකක්ද වෙන්නේ. එහෙම නැතුව මොකාවිසිය කවුරු දැක්කත් Taman ඇතුළේ පිරිසුදු නම් ඒ බුද්ධ මේ ඉන්දියාවට ඉඳලා චීනෙට ගිය බෝධිරාජ බෝධිධම්ම ඔය කැඩලා තියෙන බෙල් බෙල්ල කඩලා තියෙන ඔයාට ධර්ම කියලා තමයි කියන්නේ උඩ තියෙන බෝනික් එක අපිට කියලා දුන්න ජපන්කාරී. එයා ඉස්ලාමයේ චීනෙට යනකොට මම කිසිසේත්ම කැමති උනේ නැහැ අඳුරගන්නේ අසීලවන්තෙක් කියලා. ඒ නිසා මිනිස්සු කරේ තියාගෙන යන්නේ සබලක්. බුලත් පිට කාලා පරගෙන ඇඳුමක් අදගෙන ඉන්නේ යන්නේ නිකන් භූමිකම්පාවක් එනවා වගේ. මිනිස්සු දකින්නට පේනවා මේ මිනිස්සයා සතුටෙන් ජීවත් වෙනයි කියලා බෑ කිසි කෙනෙක් කතා කරන්නේ. යනකොට මිනිස්සු ගිහිල්ලා රජුරවන්ට කියලා තියෙනවා. මේ මිනිස්සෙක් ඇවිල්ලා ඇවිදිනවා මේ අපේ රට හරහා අමුතුයි කීදයක් ඉල්ලන්නෙත් නැහැ. කොහොම ප්‍රතාපවත් විදියට යනවා. පොඩ්ඩක් ගෙනලා බැලුවොත් හොඳයි කියලා. ඔත්තුවක් තමයි ගියේ. රජුරෝ පස්සේ මෙයාට පයින්ඩයක් කරනවා රාජකීය දූතෙක් ලව්වා රාජසභාවට එන්න කියලා. අර වෙන්නේ අර බුලත් කාපු ගමම සවල අරගත්ත ගමන් කිලිම නගිනවා රාජසභාවට. එනකොට රජුරෝ කට්ටිය ඔක්කොම එකතු වෙලා අහලා ඉතින් රජුට පිටින් ආපු අමිතෙක් නේ. මම අහනවා මම 84000ක් විහාරදේ කර්මාන්ත කරලා තිනවා. මම මේ චීනේ දැහැමින් පාලනය කරනකොට කොච්චර පින් තියනවද? සත්ත පහක පින් නැහැ කියලා. අර මහා සභාව ඉස්සරහ. ඉතින් රජුරෝ කල්පනා කරනවා මේ මිනිස්සු මොකද්ද මේ කරන්නේ දැන් මේ සභා ගෞරවයක් නැහැ. මිනිස්සයා රජුරවන්ට දන ගහලා වඳින්නෙත් නැහැ. ඉන්නේ සවල කරේ තියාගෙන රාජසභාව මැද. ඊට පස්සේ ආයෙත් කතා කරලා කියනවා දැන් මොන පිස්සුද පින්. තුන් සැරයක් කිව්වට පස්සේ රජුරවන්ට තේරෙනවා මගේ පින් වලින් වැඩකුත් නැහැ කියලා. හැබැයි මේ රාජසභාව ඉස්සරහා මේ විදිහට කියනකොට එස් කියනවා වහා මගේ රාජධානි පිට වෙන්නේ කියලා. ජීවන්ත සවල ගත්තානි පැතර ගියා. ගියාට පස්සේ රාජසභාව හිටපු එක ඇමතිවරයෙකුට තේරෙනවා මේ මිනිස්සයා අමතර මිනිස්සෙක්. රජුරවණ්ඩුවත් රාජසභාවටවත් රටවැසිය කාටවත් දරගන්නේ. මූ ගත්ත සවල යනවා. ඉතින් මූ ගිහිල්ලා රටේ කෙළවරටම ගිහිල්ලා රජුරවන්ගේ සීමාවෙන් එහා පැත්තට ගිහිල්ලා ගුහාවක් ඇතුළට ගිහිල්ලා පිටිපැත්තට ගිහිල්ලා වාඩි වෙනවා. ඊට පස්සේ ඇමතියා ගිහිල්ලා හරියට කතා කරනවා. මට තමා වෙන්න අපේ රට විදිහම ඔබතුමාට වෙච්ච කරදරේට මට තේරෙනවා ඔබතුමාට මම තේරෙනවා කියලා. මට ඒ දැනුම වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න කැමතියි. අර මිනිහා තඹේකට හරකන්නේ. ඌ පිටිය දිහා බලන්නේ. දවස් 7ක් ඉඳලා තියෙනවා. අර මනුස්සත් ඉන්නවලු පිටිද බලන බෝධිධර්මත් ඇමතිවරයෙක් ඉන්නවා මොන විදිහකට මේ මනුස්සයා කතා කරවන්න බෑ මොන විදිහකට අවධානය ගන්න බෑ රජුරෝ ඊට පස්සේ අර ඇමතියා එතන තියෙන ගල්ලෙනේට පිටිර අත තියලා ගලක් කරන ගහලා ගහලා ගහලා ගහලා ගහලා මේ කැල්ල කඩා ගන්නවා කඩානවල මේ පිටිය දිහා බලහින්න බෝධිධර්මට මෙහි අතින් ගිහිල්ලා අත පෙන්නලා කියනවා මෙන්න මගේ සාක්කිය මම ඔබතුමා වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න කැමතියි මම මාට කරගන්න දෙයක් නැසොර මම මේ අත ඔබතුමාට සාක්ෂියක් වශයෙන් පිළිගන්නවා කියන්නේ ඒතර බොයි ධර්ම කියවලු හිතත් ඔයගේ වෙන් කරන්න පුළුවන් තියෙ ඉවරනේ ප්‍රශ්නේ කිව්වලු. කියනකොටම ඇමතිවරයන් යන්න දැක්කලු. ඒ තියෙන ඒ ගැම්ම ඕ ඒ මොන සිල්වතාට විදේශයක් කියලා කන්නේ. විදේශයක් තියෙන්නේ දුසිල්වතාට තමයි. තමන්ගේ ඒ තමන්ගේ ලිම්මඩියට වගේ ඒකම ඕනේ. පොඩ්ඩක් වෙනස් වෙච්ච එකක් හැරෙන්න බෑ. පෙරලෙන්න දන්නේ. සිල්වතා සතේ සත පහේ කාසියක් ගන්න ටොස් කරපුවාම වැටිච්ච තැන අල්ලනවා. කොහොක්වත් දුවන්නේ නැහැ. රබර් බෝලේ වගේ පැන පැන යන නිසා බුදුහාමුදුරන්ට කියන සූපතිට්ඨිත පාදෝ මේ නරසිය ගාතවල මතකද මන්ද සුපතිට්ඨිත පාදන පාදපුරේ මොකද්ද ලස්සන තියෙනවා බුදුජනසින සුපතිට්ඨිත පාද මුළු කකුලම පොළවේ බදනවා අපේ වගේ ලේවකයක් නැහැ ලෙසන් එක කවදාකවත් බුදුහාමුදුරුවෝ කලක ගියත් ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ වල් එළුවෝ ගල් වල නගින හැටි මම කෙලින් තියෙන ගලේ නගින කුරේ තිබ්බහම ගස් වලත් නගිනවා මෙක්සිකෝ වල මේ මේ වහපිරුම් කන්නේ ගස් උඩ නැගලා. උන්න පුළුවන් ගස් නැගින්ද ඒ බුදුහාමර සුපතිටද පාන. ඒ නිසා අපි මෙච්චර මේ ආරසාවට වේදම් කරන්නේ අපි මෙච්චර මේ එකිනෙකා දකින්නට සැක කරන්නේ අපි මෙච්චර මේ කටකතා පතුරවන්නේ අපි මෙච්චර කුමන්ත්‍රණ කරන සීල නැති නිසා. සීලේ තියෙනවා නම් කරදරෙන්නේ නැති එක නෙවෙයි කරදර වුණත් උ සන්තෝෂයෙන් මැරෙනවා. මම මම ඉන්නේ දැන් සීලක. ওই මහා ලොකු විපස්සනා ඥාන ධ්‍යාන මොකක්වත් ඕනේ හැබැයි ඉතින් මෙහෙමයි. සීලයක් රකින්න බෑ ප්‍රඥාව නැතුව. ප්‍රඥාවන්තයට විතරයි සීලය තියෙන අපි හිතන්නේ නෝන්ජලෙන් විතරයි සීලය තියෙන කියලා අපි සමාජයේ කියන්නේ. ප්‍රඥාවන්තයට සීලය තියෙන නිසා මේ තමයි සාමාන්‍ය ඵල. ශ්‍රමණේකට හම්බෙන ඵලය කවුරුත් දෙන අභිෂේකයක් නෙවෙයි. Tamanට පුළුවන් ප්‍රමාණ සීලයක් ගත්තා දැක්කා. අනිවාර්යෙන් පේනවා එතකොට ඊට වයකට අගින්න පුළුවන්. ඊකට යනකොට වෙනවා ඊට හැටක රකින්න පුළුවන්. ඉතින් අන්තිමට යනවා යනවා යනවා යනවා කෙලවරක්ම නැහැ. ඉතින් ඒක නැති කෙනා අහනවා මේ මේ සීලය රැකගෙන මට සමාධිය ගන්න කොහොමද? මේ මේ සීලක ඉඳගෙන මම ධ්‍යාන ලබන්නේ කොහොමද? මේ මේ සීලක ඉඳගෙන මම විපස්සනා ඥාන ලබන්නේ කොහොමද? එහාට යන්න කැමති ඒ සීලය කියන මේක ඇතුළේ රිංගගෙන ඔළුවත් උසනතු පාත් කළා නම් මට මේ ධ්‍යාන අභිඥා මාර්ගඵල නිවන් ලබන්න පුළුවන්ද? මේ ජීවේ ඉඳගෙන ඔන්න ප්‍රශ්නේ. අයිතිවාසිකම මොකේද? මේ ගිහිකමයි රකින්න ඕන. ඒකේ ඉඳගෙන බලන මේක තා ටිකක් පුම්බලා කරලා දෙන්න බැයිද කවුරු බඳව බැඳිලිද මේ බුදුන්ස කියනවා බබුස්තන වලින් බැඳතර කමක් නැහැ මහන්නේ යකඩෙන් බැඳතර කමක් නැහැ කිත්තම් බැඳෙන කමක් නැහැ මේ අඹ අඹුවට බාරියාවට රත්තරන් මිනිමිතු වලට ඉන්න බැඳිල්ල තරම් බැඳිල්ලක් නම් මම දැකලා නැහැ කියලා. පේන්නෙත් නැහැ. යන යන දන ඌ කොහොමද බැඳලා. ඉතින් යම් හේකින් පැවිද්දක් නොතිබුණා නම් හිතන්නවත් බෑ. ඇයි දැන් නොතිබුණා හිතන්නවත් බෑ අනේ මෙහෙම ලෝකයක් තියෙනවා කියලා. ඉතින් ඒව එකේ තමයි සරුවචනහන්සේ අර ලෙඩෙක් මහල්ලෙක් මන කනක් දැක්කට පස්සේ පැවිද්දෙක් දැකපු දවසේ දැනගත්ත රයිට් වැඩේ හරි. මෙන්න මෙච්චර. ඒකට මේ පැවිද්දා බෞද්ධ නෙවෙයි. ඒ බෞද්ධ අන්‍යගමේ දැනගත්ත මිනිස්සු ඉන්නවා. මේ මේ ඉරෙන් පැනලා ගිය කට්ටියක් ඉන්නවා. ඒක දැක්කට පස්සේ ඒක ඉතින් පැවිද්දේ තියෙන ඵලය සාමාන්‍ය ඵලය තමයි සීලය. අද සංඝයා කරන්න හදන්නේ සීලෙ නැතුව මහානකමේ අයිතිවාසිකම් ඉල්ලනවා. සීලෙ රකින්නේ නැතුව. කියනවා නිදාසල ජනාධිපතිතුමා පණියක් ඇවිල්ලා තියනවලු කවදා හරි මරන්නේ සංඝයා වහන්සේ නමක් කියලා. ඉතින් ඒ නිසා මේ ආරක්ෂකන්ත නතර කරලා සංඝයා විතරක් පරීක්ෂා කරනවා. අනියතන පරීක්ෂා කරන සංඝයාගේ ඉනේ තිබිලා හම් වෙන දේවල් පොලිස්පතිට හිතා ගන්න බැරිලු. කිසි කෙනෙක් සංඝයා වහන්සේ නමක් කියන්නේ පරීක්ෂා කරා කියලා හිතාගෙන. ගියාට පස්සේ ගලවලා සිවුරුපටිය බලනකොට පේනවලු පෞල් සංවිධාන උපකරණ ටික තේරෙම තියෙනවා. හදිස්සියට හදිස්සි වුණොත් එහෙම කියලා තියාගෙන ඉන්නේ ඉන්නේ. ඉතින් ඒක ලියලා අයිතිවාසිකම් ඉල්ලනවා. ඉතල කියනවා මේ සංඝයාට උත්තරීතර අයිතිවාසිකමක් ඕනේ කියලා. සංඝයා වුණේ පන්සිල් දැක්කත් එච්චරයි, අටසිල් දැක්කත් එච්චරයි, දසසිල් දැක්කත් එච්චරයි, සාමාන්‍ය වුණත් එච්චරයි, විශ්වක් වුණත් එච්චරයි. තමන් මේ ඉල්ලලා ගත්ත එකයි කවුරුත් දෙන්න ඕනේ ඒක රකින්න නැතුව ඔය බාපණයක් දාගත්තට ජටාමතුළු බැඳට අජින මේ මේ සාටකයක් මත වාඩි වුණාට මොන සිල්ද ඒකෙම දැනගත හැකි මේ මිසු බොරු කරන්නේ නිසා පුළුවන් නම් බලන්න කිසියෙත් ප්‍රකාශ කරන්න නැතුව කිසිම සීලයක් ධර්ම බවක් හැබැයි 100 100ක් සීල් රකින්න ජීවිතයක් ගත කරන්න. එක්කෙක් ඉන්නේ මැස්සෙක් ඉන්නේ. උපරිම සීලේ රකින්න කාටවත් ළඟම ඉන්න කෙනාට දැනෙන්න අරින්නත් එපා මොන විදිහකින්වත් දැනෙන්න අරින්න හැබැයි බෙල්ල ගියා සිල්වද කඩාගන්නෙත් නැහැ මැස්සෙක් එන්නේ ওই තියෙන ওই චෝදනා යෝජනා ආවට ඒව නිකන් මේ හිරුදුතු අඳුර සීදුරු වෙලා යනවා හිතා ගන්න බෑ එච්චර බලයක් එච්චර ඵලයක් එච්චර ශ්‍රමණ ඵලයක් තියෙනවා කියලා මේ සීලේ හරියට මේ වගේ තැන් වලට එනවා විශාල බරපතල සංඛ්‍යාවන්සලා සමහර යටහත් පහත් වෙනවා සමහර ඔයල පරිපුම්බගෙනත් එනවා ඉතින් ඇවිල්ලා වාඩි කරලා ඇහුවොත් ඔබ වහන්සේගේ සීල කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් নানা ප්‍රකාර නරියයි බල්ලයි කතා කර කර ඉන්නවා. ඉතින් ඊට පස්සේ මොන විදිහට සලකන්නේ ලෙල්ලට සලකන්නද කට්ටට සලකන්නද ලෙල්ලටත් නැහැ කටුවටත්. ඉතින් අර මේ ළඟදී ඒ වගේ ප්‍රශ්න කරන්න ගත්තා. ආමුසු කෙනෙක් අල්ලගෙන. පැය හයක් ප්‍රශ්න කරා. ප්‍රශ්න කරපු මනුස්සයා කතෝලිකයි. මේ මිනිස්සයා කියලා තියෙන අනික් කටියට කතා කරලා ඕගොල්ලෝ කොහොම ඉවසගෙන ඉන්නවද දැන්නේ අපි මේ තරම් ගෞරවයෙන් සැලකන්නේ බුද්ධ ධර්මයේ මේ පන්‍යාගම කියලා. මේ බලන්නකො මේ පැවිද්දෙක් නෙමෙයි කතා කරන්නේ. ඔක්කොම කතා කරන්නේ නීතියයි මේ අයිතිවාසිකකයි කිසිම සීලයක් ගැන තැකීමක් නැහැ. ඒ විනිශ්චය උනේ සිවුරු ගලවන්නේ. පොලිසියේ විනිශ්චය උනේ සිවුරු ගලවන්නේ. ඒ නිසා පැවිදි උපැවිදි පාසක උපාසිකා කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට උපරිමේ පුළුවන් විදියට මේ පිළිගත්ත සීලය එහෙම නැත්නම් තමන් ඉන්න ආයතනයේ නීති පද්ධතිය හැඩ ගැහෙන්න පුළුවන් නම් ඒ මනුස්සයාට ඇරෙන දොරේ ප්‍රමාණය මෙතකයි කියලා. අපි හැම වෙලාවෙම බලන්නේ අපි මෙතෙන්ද ගිහිල්ලා ඒ තියෙන නීති වෙනස් කරන්න හදලා. ඉතින් කොහෙද අපි විහිම විලංගු ගහගන්න. මොකට යන්නේ? මොකට යන්නේ ඔය නීති ඕන තරම් තියෙන පද්ධති ඕන තරම් තියෙන පහසු පද්ධතිවල බලන්න අපිට හිර ගෙදර යන්න පුළුවන්, වේසමඩුවකට යන්න පුළුවන්, ඩ්‍රයිවර් කඩේකට යන්න ඕන තරම් බලන්න. මේ විනීතියෙන් තැනකට ආවනම් ඒකට හැඩ ගැහෙන්න හදනවා මිසක් ඒක වෙනස් කරන්න හදන වෙනස් කරන්න එපයි කියන්නේ එපා වෙනස් කරන්න ඕනේ. ඒක කරන්න ඉස්සලා බලේ තහවුරු කරගන්න. නිකන් ගිහේ ගමම යුව වෙනස් කරන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ පැවිද්දේදී නැත්නම් කතෝලික පල්ලිය හරි කොයි තැනක හරි ඒ ආගමික නායකයන් විතර නැහැදිච්ච නොකෑබන දාපදුරක් පට්ටබදුරු જાතියක් නැහැ ලෝකේ. එමිසු ඒ කරන්නේ Tamangeema ඒ මේ ලබ්ධි කියන්නේ පාගගෙන මිරිකගෙන තව කට්ටියත් එක්ක රණ්ඩු කරනවා. අර වගේම මේ ආගමික නායකයන් එක්ක රණ්ඩු කරනවා. කරපු යුද්ධ ප්‍රමාණය මෙතකයි කියන්නේ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියන්නේ ශාසන ශාස මේ සාන්ත රසයෙන් රසවත්. සාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් වන් කුල දරුවන් විසින්. මේක තියෙන්නේ සාන්ති රසය. සාන්ති රසය තියෙනවා නම් තමන්ගේම ශිල්පදොලින් තමන් බැදෙන්නේ. කවුරුත් ඇවිල්ලා දාන්න නීති නෙවෙයි. ඒවා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා කරු කරේ පුදේවයි. ඒ ශිල්පදොන බැඳුනට පස්සේ බුදු දහමසේ කියනවා මේ අපපතිකුට සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි කිසිම ශ්‍රමණේකට කිසිම බ්‍රාහ්මණ කිසිම අන්‍ය තීර්ථයකට ඒ මනුස්සයට නොදකින් කියන්න බෑ කියලා කියනවා. කියන්න හිත දෙන්නෙත් නෑ. සිල්පදේ හරියට තේරුම් කරලා රකින්නවා නම් කිසිම කෙනෙකුට මෙයාක අත්ති කිලමතාන යෝගියෙක් මෙයාක කාමසුකල්ලිකාන යෝගියෙක් කියලා කියන්න බෑ. ඒ මනුස්සයා අහිංසකම නෙදී. ඒ අහිංසකම අපිට හම්බෙලා තියෙන උරුමයක්. හැබැයි අපේ අධ්‍යාපනය තමයි අපේ අහිංසකම නැති කරන්නේ. අද තියෙන අධ්‍යාපන ක්‍රමයයි මේ සමාජ පද්ධතියයි පුළුවන් තරම් අපි අහිංසක කරන්නේ නැතුව අපි මේ පෙනේ පුප්පන්න පුරුදු කරලා. ඒකට සිල්පද නිකන් කිරිබිම්මල් නැටි කඩලා යනවා වගේ, අලකොල්ල දණ්ඩක් පිච්චිලා තැබිලා යනවා වගේ තැඹිලා යනවා. මොනවද ඉතින් ඉතුරු වෙන්නේ? අපේ પરම්පරාව ඉක්තන් ඉස්සරහින් ඉන්න પરම්පරාවට කොහෙද තියෙන්නේ කියලා ශිල්පදයක් පිළිබඳ අරසාව. ජීන්සා ඒක දෙන්න පුළුවන් නම් මම කියන මොනම අධ්‍යාපනයක් නැතුව කමන්නේ. ඔය ජීන අධ්‍යාපනයෙන් කරන්නේම අහිංසකම නැති කළ දරුවන්ගේ උන් මේ රණ්ඩු සරුවල් වලට පුරුදු කරලා අධ්‍යාපනය හරහාම එක එක පාගගෙන නැගී හිටින්න පුරුදු වෙලා අර මේ අධ්‍යාපනයේ උපකරණයක් කරගෙන ඒකෙන් ගහමරා ගන්න. බැරි විතර වහ කරනවා. ඒ නිසා තමයි බයලජ්‍ය දෙක සහිතව අධ්‍යාපන දෙන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් අධ්‍යාපනය කියලා. ඉතින් බයලජ්‍ය දෙකෙන් තොරව තියෙන මේ අධ්‍යාපනය අපේ પરම්පරාවක් කියන්නේ. දරුවන් ගැනත් වා කියන්නේ. අපේ પરම්පරාවට ඉස්සලා හිටපු પરම්පරාවට කරන්න දෙයක් නැහැ තිබුණේ නැහැ. මේ වගේ ඇත්තටම කියනවනම් මේ වගේ මේ බුදුහාමුදුර අපේ ඉන්න પરම්පරාවේ බුදු වුණා නෙවෙයි. මොකද අපි එනකොට මොකද්ද ආවා. ධර්මයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ සාමාන්‍ය ඵල පිළිබඳව අපි කොඩියක් අරගෙන කටයුතු කරන්න ඕනේ. අපේ ජීවිතත් අපි පුළුවන් තරම් සීලය අඩු ගන්න සමාජ මට්ටමේ ආචාර මට්ටමේ සීලය රැකගෙන දැන් නැත්නම් ඒක පිරිසුදු කරලා දැනගෙන ඒකට තමයි හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව බැලුවොත් ඒකම තමයි මේ ධර්මයේ වැටහීමේ සුභා ධර්මයට හැඩ ගැහිීමේ සුඛෝපභෝගී අඩු කිරීමේ පාරිභෝගිකත්වය අඩු කිරීමේ පරිසරයේ දූෂණය වීම අඩු කිරීමේ චිත්ත දූෂණ අඩු කිරීමේ ක්‍රමය. ඉතින් ඒක නෝන්ජල්කමකට සැලකුවාට පස්සේ ඉතින් ඊට පස්සේ තිරසනාගේ මිනිස්යාගේ එච්චර ලොකු වෙනසක් දකින්න බෑ. අද රාජ්‍ය පාලනය හැම ශේෂ්ත්‍රෙම ඉස්සරහට වෙලා තියෙන එක පාගත්ත කට්ටිය. සීලෙන් අහිංසකමින් ඉස්සරහට ගිය මිනිස්සුන්ට කොහොමනක්වත් යන්න බෑ. කොහමද 79 පාස් අවුට් වෙනකොට මම තීන්දුව කරා රජයේ ආයතනකට යන්නේ නැහැ කියලා. ඒක මොකද හේතුව කිසිම තැනක දක්ෂකම් පෙන්වන්න ගියොත් යන්න බෑ ඉස්සරහට. ගිය ගමන් ඒක කාගෙන බවාගෙන ඉන්න එව් අර මනුස්සයගේ බෙල්ල කනවා. ඉතින් ඒ මිනිස්සුත් එක්ක රණ්ඩු කරලා ෆයිට් කරලා දිනුවක් පරාදයි පරිදුනක් පරාදයි. ඊට මිට වැඩිය හොඳයි කඹරන්නේ සුද්දෙකුට බව දන්නවා. කඹරන්නේ පුද්ගලික තැනදී මේ මිනිස්සු අඩු ගන්න තමන්ගේ හැකියාවල් ටික වර්ධනය කරගන්න දෙනවා. කිලෝරක් නැතුව ගියා. මම අවුරුදු 3 වැඩ කරනකොට මට උගන්වන ප්‍රොෆෙසර්ස්ලා කිව්වා අපේ සමාජ ශිෂ්‍යයෝ අපිට වැඩිය හම්බ කරනවා කියලා. ඇත්ත. මට සල්ලිත් හම්බුණා ඒ තරමටම. සුද්දා ඒවම ඇති වෙන්න දෙනවා. හැකියාවල් දිනු කරනවා මම කියන්නේ මේක මේ ජාතික මට්ටමේ ජාතික හැඟීමෙන් නෙවෙයි මම මේ කතා කරන්නේ. අද තියෙන මේ පද්ධතිය දිහා. නමුත් සිල්වතාට ওই කිසිම පද්ධතියක බාධාවක් ඇත්තේ නැහැ. Taman කැමති නම් ඒ සීලය අදාහ ගන්න. නැත්නම් අදහන සුළු සීලයක් Taman තුල ප්‍රතිෂ්ඨාපනය කෙරුවොත් ලං ආසන්නම කාරණේ ප්‍රගතියේ ප්‍රගමනයේ ආසන්නම කාරණේ තමයි මේ වගේම සිල්ලුතුන් පිරිසකට Taman ඇදගෙන වැටෙනවා. තව තවත් මේ සිල්ලුතුන් පිරිසකට ඉබේම ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා අන්න මංගිය පාර හරි. නමුත් ඒ තියෙද්දි Taman සිල්ලුතුන් ඉඳදී දුසිල්ලුතුනුත් ආශ්‍රය කරන්න යනවනම් ඒ අපරාධයට දඬුවම මේ ලෝකෙදි හිතා ගන්න බැරි තරම්. මේ සිල්ලුතුන් දැක්කට පස්සේ දුසිල්ලතුන්ට ඡන්ද දෙනවා. ඒ ඒ සිල්ලතුන්ගේ ඇසුර බැරිකමන කරන දෙයක් නෑ. පුළුවන් තරමින් ඉඳ ඉන්නව වෙනුවට කරන දෙයක් නෑ කියලා දුසිල්ලතුන්ගේ පැත්තට යනවනම් අසද්ධර්මයේ පැත්තට යනවනම් ඒ මනතර කවදාකවත් සෝසිය බුදියන්න හම්බෙන්නේ. පපුව දනවා බඩ දනවා. අපේ අම්මලා තාත්තලාට එහෙම දෙයක් තිබුණ නැති නිසා උන්දලට කරන දෙයක් තිබුණේ නෑ. දැන් දැකලත් සිල්ලතුන් ගුණතුන් දැකලත් සිල්ලන්ත ගුණවන්ත පරිසර දැකලත් තරම් ආයසරයක් ගිහිල්ලි ඉවර වෙලා බල්ලොත් එක්ක බුදියන්න ගියොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්නේ. ඒක නිසා අපි මේ වගේ මධ්‍යස්ථානුන් අපි කරන්න හදාන්නේ 100ට 100ක් අපට මේ වැඩේ කරන්න බෑ. බුද්ධහමසෝ ඉන්න කාලේ වගේ, මේ මහරහතන් වහන්සේලා හිටපු කාලේ වගේ. නමුත් මෙවැනි පද්ධතියක් අපට කළ හැකි කියලා පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා පුළුවන් මට්ටමින් මේ පද්ධතියක් Taman ඉන්න තැන හදාගන්න. මේ ভাইබ්‍රේෂන් එක හදාගන්න වරින් වර මේ වගේ තැන් වලට එන්නේ නිකන් charge කරගෙන යන්න විතරයි. නමුත් Taman තුල හදාගන්න ඕනේ.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 පුළුවන් තරම් අර පිළිමැස්පෙන් ජීවත් වෙමු. අහිංසක වෙමු. ඒ කටයුතු කරන ගමන් ඒ අහිංසකව ජීවත් වෙන අනික් කට්ටියත් එක්ක කනෙක් වෙනවා. ඒ කනෙක් වෙන එක නම් කියනවා මේ මේ කොස්මික් ලෙවල් එකකින් වෙන්නේ කියලා. මුළු පද්ධතියම සිද්ධ වෙනවා. ඒක නා දන්නේ මම අහුවෙලා ඉන්නේ මෙහෙම මේ මණ්ඩලයකට කියලා. හැබැයි දන්නවා මේ එවැනි කට්ටිය අතර නෑදෑකමටත් වැඩිය බන්ධනයක් තියෙනවා කියලා. අපේ ඇඳුම්කම් වලට වැඩිය ලොකු බන්ධනයක් තියෙනවා. ඒ නෙට්වර්ක් එකක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒ තරම් මේවා දැක දැක දන දන පිරිනවා. බුදුමාකාර පෙරilla තමයි හරි ලාභයි. හරි වාසි කොන්ෂස් ආමියකට ගිය කෙනාට. නිදර්ශන තියෙන ඕන තරම් පෙන්වන්න. කැට කැට පෙන්න තැයි, ජාතික වශයෙන් පෙන්න තැයි, ගාන්‍යංගම් වශයෙන් පෙන්න තැයි. එයා ඊුවන් හිතතර කරගන්නේ නැහැ. එයා දැනගන්නවා පරිසම්යන්. ඌ හදන්න යන එක නෙමෙයි වැඩේ හැදෙනවා නම් හැදෙයි. ඔබ පරිසම් වෙලා චරිත බේරගන්න. එimhe චරිත බේරෙන කට්ටියක් ලෝකේ ඉන්නවා. නිලුම්පතේ වතුර ගෑවෙන්නේ නැතුව වගේ කෙලෙස් වලට ජීවත් වෙනවා දාගන්නේ. ඒගොල්ලන්ගේ හොඳ කම්පන මේ නැත්තම් හොඳ ভাইබ්‍රේෂන් එක නිතරම යනවා. ඒ අලුතෙන් එන ආයෙට හරි ආදර්ශයක් පිටනවා. පූර්ව ආදර්ශයක් පිටනවා. ඒ නිසා මේ යුගයේ අවශ්‍යතාවයක් අද තම තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුගේ පෙට්‍රල් ලාම්ප වත්තු කරනකන් ඉන්න එපා තමන්ගේ ඊටිබන්ද පත්තු කරන්න කියලා මෛත්‍රී මූර්ති හඳු ලිව්වා. අනුගේ පෙට්‍රල් ලාම්ප එළිය බලන්න යන්න එපා. තමන් ළඟ තියෙන ඊටිබන්ද පත්තු කරගන්න. එතකොට ඔක්කොම වෙලා යනවා. ඒ නිසා සීලය කියන එක සීත 100ක්ම තමන්ගේ අධිකාරී ශේෂ්ත්‍රය තියෙන්නේ. ඒක නොකරනවා නම් මොන පිරිත් නූල් ගැට ගැහුවත් මොන යන්ත්‍ර බැන්දත් මොන මේ සෙත් කවි කියාගත්තත් මොන බෝධි පූජා කරත් හරිනෑ මොකද බෝධි පූජාව කරන එකක් දුස්සීලයි මේ අක්ක බෝධි පූජාව කරන්නේත් අධර්ම වැඩවලට ඒතර බෝධින්නාංශෙත් කනගාටු වෙනවා මේ මාව සාක්කයට අරන මොනවද මේ අක්ක මේ කරන්නේ කියලා ඒක නිසා සීලය තමයි රැකලා තියෙනවනේ ඒක තමයි පෙරමග එහෙනම් පළවෙනිම ශ්‍රමණ ඵලය. පැවිද්දේකට තියෙන ඵලය. ඉතින් ඒක නිසා මෙතෙක් කල් දෙන නරක වැඩ පෙන්නලා සිල්ලතෙක් වශයෙන් අනුදෙනපත් කාලා මේ මේ නරක වැඩ කරන්න එපා කියලා දැන් පෙන්වන සර්වචන් වහන්සේ සීලේ රකිට හොත් නම් කියන සීලේ රකින්නවා නම් එයාට ಜಾති ආගම උපන් ක්‍රමය කුලය මුක්කක්වත් නැතුව සීලය ආරක්ෂා ලැබෙනට ඒක කොස්මික් එහෙම නැත්නම් විශ්වසනීයයි නැත්නම් විශ්වගත ශක්තියක් තියෙන්නේ. තමන්ගේ ශක්ති ප්‍රමාණයට ඒක අගය කරන එක විතරයි මේ අපි සාකච්ඡා වලින් කරන්නේ නැත්නම් මේ කියවා බැලීමේ කරන්නේ. ඒ ටික තමයි මට හිතුනේ මේ වාක්‍ය කියුණාට පස්සේ ප්‍රකාශ කරන්න කියලා මම කැමති අනිත් අයගෙත් අදහස් දැනගන්න ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනේ. ඉතින් මොනවාක්වත් නැත්නම් අපි යනවා ඊගා පරිච්ඡේදයට. මේ මෙල්බන් වලට ඇහෙනවද දන්නේ නැහැ. ඇහෙනවා සරසුකට ඇහෙනවා. මොනවාරි එහෙම එහෙම බණින්ට කියන්න ප්‍රශ්න අරීමේ තියෙනවනම් කරට නම් නෑ වගේ සන්නස මේ චිත්තද කතා කරන්නේ එහෙමයි සන්න මේ මේ චන්ද්‍රිකා එනවා කිව්වා හෙට අනිද්දා එහෙමයි සීර කතා කරා ඒ බඩු දෙක මම අරගෙන දීලා යන්න සන්නස මට මට ඔක්කොම මතක නෑ මං කිව්වා චිත්තා චිත්තා හම්බෙලා අහන්න කියලා එමය මේ සනසේ ඒ ටික මම දැනට එවන්නම්. මේ ඊටු ටික සනසේ වැඩියාම අපි මේ තෝරලා බලලා ගන්න. right. දැන් දරුවන් සරණයි. දරුවන් සරණයි. වඩා වැඩි දේවල් තියෙන්න ඉඩ තියෙනවා. ඒක ඒක බොහොම ප්‍රසිද්ධ. දැන් ඇවිල්ලා මෙච්චර පොත් තියලා තියෙනවා එක එක නිකායවල වල ඒ නිකාය රැක ගැනීම සඳහා කරපු අපරාධ. ද්‍රව්‍ය නෙවෙයි, මනුස්ස අපරාධ විතරක්. ඒව ගැන ලියන්න දෙයක් නැහැ නේ. බුද්ධ ධර්ම තාම ඉගෙන ගන්නවා ඊට. ඒ පොත හම්බෙලා නැහැ අපේ කට්ටියට තාම. පොඩ පොඩ කියවගෙන යනවා කට්ටිය. අහගෙන ඔබ ප්‍රසිද්ධ වෙන්නේ මේ අපේ අහිංසාවක් කියලා කියන විතරයි. අර වගේ ඕන වෙලාවක මම පෙන්වන්න ලින්ක් එක බලන්න ඕනේ නම් ඒක ප්‍රසිද්ධ වෙලා ඉවරයි අහන්න දෙයක් නැහැ. අපේ මිනිසුන්ට තමයි ඌ මැජික්. එංගලන්තේ පරණ පැටර්න් කොළඹපුරේ අලුත් පැටර්න් කොළඹපුරේ පරණ පැටර්න් ගමේ තොටේ අලුත් පැටර්න් ඌව ගැන අහන්න දෙයක් නැහැ. ආගමික නායකයෝ නැත්තම් මේ ලෝකෙ මේට වැඩි හුඟක් සාමකාමී. ඒක කවුරුත් දන්න දෙයක්. පොඩි එකෙක් සාමාන්‍ය අතුරු ගාවට දාන තෙත්තේ ප්‍රශ්නයක් නැහැ ඒක. වැඩි හිටියෙක් කෑම මේක අර කීප දෙනෙක් කියලා තියෙන්නේ මේ බෞද්ධයා ඇයි මේව ගහගන්නේ බෞද්ධයර කියලා තියෙන මුල් ඇතුම කියලා තියෙනවා අනික කට්ටිය එහෙම කරන නිසානේ බුදුරජාණන්ස විකල්පයක් ඇසේ බුද්ධහම හොයලා දුන්නේ හොයලා තියලා ඒක අරසකම් වෙන්න පැත්තකට ඒක වෙනම දෙයක් ඒක ඒක සාධාරණයි නමුත් මේක ඉඳගෙන බෞද්ධයි කියලා කියාගෙන ඒගොල්ලෝ මේ වගේ වැඩ කරන්න ගියාම ඔකදී හරි අපහසුටපත් වෙන්නේ මුස්ලිම් මිනිස්සු මුස්ලිම් මිනිස්සු හරි ආදරේ බෞද්ධයන් උඹ බෞද්ධ පිළිම කඩනවා. ඒක මොකද ඒගොල්ලන්ට උගන්ලා තියෙන්නේ. නැත්නම් මේ මිනිස්සු බුද්ධහමට හරියට ගරු කරනවා. ඉතින් උන් කුඩයක් දැන් හාමුදුර කෙනෙක් කුඩයක් කරන් ගිහලා තම්බිකුට ගැහුවා පාරමැදි. අරු යකෝ මේ වඳින්නගේ දේවල් නෙමෙයි කඩහන් වෙලා තියෙන. අපි සංඝයාට සාමී කියන කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ අනිත් මිනිස්සු අපට බුදුඥානදී අපිට දීලා තියෙන ට්‍රම්ප් කාඩ් එක තමයි ඔබ කිසිම ආගමක් වීක්ෂණය කරන්න එපා. අනික් ආගම් අනික් ආගම් යෝජනය කිරීම මූලික ප්‍රතිපත්තියක් කරලා අපිට උත් නැහැ. නිසා බෞද්ධයාට මූලධර්මවාදී වෙන්න බෑ. ඒ චීටි බෞද්ධය ඒක රැක ගන්න ඕනේ කියලා මූලධර්මවාදී වෙනවනම් වැටත් නිරං කොය කාණ කාට කියමුද ඒ අමාරුව. ඉතින් ඒ නිසා බෞද්ධ වශයෙන් අපිට තැලෙන දෙයක් නැහැ. අපිට කනගාටුයි බුද්ධ ධර්ම වල පැහැදිලි හැඟීමක් ඇති වෙන ඉන්න අබෞද්ධයෝ. මේ මූලධර්මවාදී නෙවෙයි. මධ්‍යස්ථමත්දාරි බහුජනතාවට අපි මූණ දෙන්නේ කොහොමද කියලා. ඒ මිනිස්සු අපෙන් අහන්න දෙන්නේ නැහැ ඇත්තටම. ඒත් මුසුප්පු වෙනවා. අනේ මේ ශාසන ආගම ධර්ම බේරීම සඳහා ඉඳ තියලා තියෙන බෞද්ධයා මේ කරගන්න වැඩ. නැත්නම් බෞද්ධ නාමයෙන් මේ කරන වැඩ. මම නම් සන්තෝෂ වෙනවා එහෙම මහතෙරුන් වහන්සේලා කියන්නේ අපහාස කරන්න කියනවා නෙවෙයි. එහෙමත් මේ සමාජ මේ මහතෙරුන් වහන්සේලාම සමාජ ඒ විදිහට වැරදි ආදර්ශ දෙද්දී වැරදි වැඩ කරද්දී සාමාන්‍ය වෙනවා කියන දාන්නේ අපිට පස්සේ යන්න පුළුවන් කෙනෙක් හරි ඉන්නවා කියලා ඇත්තටම ඉන්නවා වඳින්න පුළුවන් සාහනස් ඔබ පැවිදි වෙයි යකෝ බයිලා කතා කරන්නේ එතකොට ඒ ඒක එව්ව නෑ ඒක තාක්ෂණික කරු කරන්න ඕනේ ඒක කරු කරන්න ඕනේ එව්ව නිකන් කොට ඉඳලා පීරට පුරුදුන කතා උඹත් පැවිදියා ඔබ පැවිදිලා මොකද මේ මහතෙරුණාද කියලා වදනකොටම මහතෙරුණාදලා උන්නේ නෑනේ හම්බ කරුවනේ ඒක නිසා පුළු පුළුවන් නම් කරපියා මේ අරයට මට වැඳ වැඳි තුරත් එච්චරයි කියන්නේ නෑ මේ ළඟදී සන්නස මට ආදර්ශයක් වුණා මම ඒක මම කිව්වට තමයි මේ මට ඔය ඔච්චර කටි පෙවත්තවත් ඔය කෑමේකට ගියාම සම්පූර්ණ අවුල් වෙනවා. එතෙන් යනකම් පුළුවන්. ගතිය <laughs> තමයි කන්නේ. අවුල් එතෙන් යන අවුල් වෙනවා. එතෙන් ගියන් පස්සේ අය කතාවක් නැහැ මුකුත් නැහැ. අරක බෙදා ගන්න. එතකොට මතක් වෙන්නේ නැහැ භික්ෂුවක් එහා පැත්තෙන් ගන්නවා නේද කියනකොට මතක් වෙනවා. ගන්නකොට බලනවා මේ තාම නේද. යලා අත දාන්න කනේ තාම මතක් කරනවා. සාමනීර නම් ෂේප්. ෂේප්. ඔය සාමනීර පස්සේ යන එක ගන්නවා. ආලා. ඒක විල්ලක් ගියා නම් මම ගිහලා අත දාලා ගන්නවා. එහා පැත්තේ ඒසන් නැති ගන්නවා. එහා පැත්තේ මම ගන්නවා. එක දෙනා කොන්දේටක් වුණා මේ සාමාන්‍ය දෙනමක් දැන් ගන්නවා වෙනම සාමාන්‍යයට හරි දැන් බිලන්ඩ යනකොට එක මොකද්ද කෑල්ලක් තිබුණා ඒක කෑල්ල මොකද්ද හරිය කැමතිද එකයි තිබ්බේ සංගාලන මම දාගත්තා මේ මගේ ජැකියට දානකොට මට මතක් වුණා යකෝ වික්ෂොක් නේද ගන්න මට බිල්ලක් ගියා මම ආපහු තිබ්බා ආපහු දැම්මා මේ සාමාන්‍ය සාමාන්‍යයට දැක්කත් දන්නේ කොහොම හරි ඒක මම පැත්තකට වුණා ගන්න නැතුව හිටපන් ගන්න නැතුව හිටපන් කියලා ප්‍රාර්ථනා කරේ කියලා. ඒ තාලෙත් මොකද කරන්නේ මේ බෙදාගෙන බෙදාගෙන කියන්නේ. බෙදාගෙන ගිහලා වාරන මරණ හරි සම්තුලයි. බෙදාගෙන වාරුනම මන්න කල්පන දැන් වැඩි ඉවරයි බෙදාගෙන ඉවරයි කියලා මං ගිහලා ආපහු බෙදාගත්තා. ඒක ඉස්සරහ ගිහලා මම කෑල්ල තියනවාද කියලා කෑල්ල තිබ්බා ඒක දාගත්තා. ඊට පස්සේ ඔක්කොම බෙදාගත්තා. බෙදාගෙන ඉන්නා මං ගිහලා වාරනම වාරනම මර හිතේ දැකේ තියෙනවා. මං දැන් ටිකක් බලනවා අර තනසයින කිට්ටා. ඒකට මම මේ බෙදාගත්තා නෑ නෙගිට මොකද කියලා එවිඩන්ස් එක දෙලා මට දැනන ඉතින් කරලා තියෙන උඹ බෙදාගන්නකෝ කියලා මැජර්ල ගිහිල්ලා එන්ට දැන් ඇවිල්ලා ආපහු බෙදා ගන්න මට හිස්ස විල්ලා ගියා කියලා එහෙම ආදර්ශ දෙන ශාසනයක් ඉන්න දැන් තාතේ එතකොට අපිට ඇත්තම කනගාටු වෙන්න දෙයක් නෑ මේ ශාසනයේ අඩුවක් නෑ දැන් මට ඉන්නවා තමයි විශ්වාසනේ නම් ආදර්ශමත් ඇදලා තියෙන අපිට තියෙන ඒවා දිහා බල බල පස්සෙන් පස්සෙන් යනවා මිසක් අර නැති තැන් ගැන ඇත්තටම අපිට කමක් නෑ බුද්ධ ශාසනය කාලේ තිබ්බනේ ඒක ඒකත් එක සංසන්දනාත්මක වටිනාකමක් මේකේ තියෙන්නේ. එන්න කර්ණත් වත් එන්න වාඩි වෙන්න. මේ සංසන්දනාත්මක නිසා කවදාක 100%ක් බුද්ධ ගා වෙන්නේ නැහැ. 100%ක් හොඳ වෙන්නත් බෑ. ඒ ස්වාමීන් වහන්සේ කියන අඩුපාඩු තියෙනවා. මේ බලන ගියා ගැන ಗುಣ ධර්ම තියෙනවා. අපිට තියෙන ಗುಣ ධර්ම පැත්තට අනුග්‍රහ වෙලා අඩුපාඩු තියෙන එක පුළුවන් තරම් නැති කිරීම සඳහා යාට චිත්ත ධෛර්යයක් දීලා ස්වාමීන් වහන්සේත් මේ ගියන්ට සාපේක්ෂව බලලා තම ළඟ තියෙන අඩුපාඩුකම් දුරු කරගෙන අඤ්ඤමඤ්ඤපත්තිය කියලා තියෙන්නේ. අගාරාන ගාරාච උබෝ අඥාඤ්ඤ නිසිත ආරාදයන්ති සද්දම්ම යෝදකේම අනුත්තර ගීගවල වල වාසය කරන්නා වූද ගීගේ ඇත්තලා ඇත්තෝද දෙගොල්ල එකිනෙකා කෙරෙහි පිහිටීමෙන් මේ ශාසනය රැකගන්නේ කියලා තියෙනවා. ඒක සඳහා ගිහියන්ගේ ගති සංඛ්‍යා දැනගෙන තියෙනවා සංඛ්‍යා ගති ගිහි දැනගෙන දෙන්නගේම අඩුපාඩුවක්. ඒ අඩුපාඩුකම් පිටු දැකලා කුඩ ධර්ම ටික ඉස්මතු කරගෙන යන ගමනට කියනවා සාධනීයයි කියලා. නැත්තම් විවේචනාත්මක විතරයි. ඒ කියන්නේ නාස්තික විවේචන. ඒවයන්ක පෙට්‍රල් පිච්චෙනා මිසක් ලේ රත් වෙනා මිසක් මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි ඒව ටිකක් ඕනේ අපට ධර්මයේ මතු කරගන්න. ඉස්මතු කරගන්න ඕනේ බුදු ජානනාංශයේ ඒවත් පෙන්ලා තියෙන වෙලාවල් තියෙනවා. ඒ 100ක් හොඳ නෙමෙයි නරක පෙන්ලා දීලා තියෙනවා. ඒ පෙන්ලා දුන්නේ හොඳ ඉස්මතු කරගන්න මේ අදහයි. නැතු නරක මිනියට ගහන එක නෙවෙයි. පව්කාරයට ගල් ගහන එක නෙවෙයි. ගල් වදිනවා ඇති. ආන්නේ ඒ ගතිය ඒ නිසා මේ බොන්නම සාසනයේ ওই ඔය හුඟ දැනෙක් ප්‍රාර්ථනා කරන භාවනාවෙන් බලාපොරොත්තු වෙන අභිඥා ධ්‍යාන මාර්ගඵල පැත්තක දාලා මේ භාවනා කරන මනුස්සයා ඉඳගෙන ඉන්න පැයදී සිල් දෙක රකින්නවා කියන එක දන්නවනම් එන මනුස්සයාට වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ ඉඳගෙන ඉන්නකොට සතෙක් මැරෙන්නේ නැහැ. හොරකමක් වෙන්නේ නැහැ, කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ, බොරු කේලම් හිස්සචන පරිසෝචන නැහැ. සුද්ධට කී හැකි මම පැයක් සිල්පද කඩලා නැහැ. එයින් ගැලවුණාට පස්සේ කාටද විශ්වාස කරන්න පුළුවන්නේ අපි මේ කරන කියන දේ වලින් සත්තුන්ට හානි වෙන්නේ නැහැ කියලා. අන්සතු දෙයක් Taman පරිභෝග කරන්නේ නැති වෙයි කියලා කොහොමද වග බලාගන්නේ? කාමීත්‍යාචාර වශයෙන් කාමවත්වකට රාග ධනක හිතෙල්ලකින් බලනකොට රාගේ පහළ නොවේ කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්. කියන දේ නොදැන බොරුවක් වෙන්න ඉඩ තියෙන ගතිය. අහන කෙනාට පරුසන වෙන ගතිය. අපි නොදැන කේලමක් වෙන්න හැටි. කිස්සචන් නොවන හැටි කොහොම අපි සහතික කරන්නේ? එචා කතා කරන ක්‍රියා කරන හැම වෙලාවකම අපි බොහෝ විෘතයි කෙලස් වලට බරයි. අර කතා නොකර ඉදීමම මේ සීලෙ නෙවෙයි අතට ඒක භාවනා ගුණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය ඵලයක් විදිහට එහෙම නැත්නම් අපේ ගෙදරකින්දදී අපිට ඉඳගෙන ඉඳ දෙයිද කවුරු හරි අපේ කිට්ටුවන්තයෝ කවදා හරි කැමති වෙයිද ටෙලිවිෂන් එකක් බලන්න ගුණ හරි වෙබ් බලන ඉන්නවනේ ඒකට කැමති වීඩියෝ එකක් දාන නවකතාවක් බලන ඉන්නවනේ ඒගොල්ලෝ කැමති ඒ නිකම්ම නිකන් හිටියොත් ස්පිතාලෙ ගෙනියලා පිස්සු කියලා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගෙනියන්න තමයි අපේ කිට්ටුවන්තියෝ. ඒ කියන්නේ අපේ නෑ දෑයෝ අපට උදව් කරන්නේ. ඉතින් ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ ඔක්කොම පිස්සු නිසා. ඔය බකන් නිලාගෙන නිකන් ඔය ඉතින් හොඳයි කියන. හොඳයි කියන හොඳයි කියලා කියන. ඉතින් එහෙම පිස්සු ටිකක් එක ඉතියක් නැතිද? ලොකු සාන්තිය කිව්වේ වැඩ කරන්නේ නැති උනත් වැඩ කරන පිස්සක් එක්ක හිටපො. වැඩ කරන පිස්සක් එක්ක හිටියත් ඒ good vibration තමයි එන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේ තියෙනවා මොඩල් එක තියෙනවා. මොඩල් එක තිබ්බට මීට වඩා හොඳින් කළ හැකියි. හැම වෙලාවෙම ඊට වඩා හොඳින් කරන ගත්තොත් ඊට වඩා හොඳින් Tamanටත් අනුන්ටත් සාමාන්‍ය ඵල. සාමාන්‍ය ඵල කියන්නේ පැවිද්ද ප්‍රතිඵල. ශ්‍රමණ භාවයේ ප්‍රතිඵල තියෙනවා. ඒක මේ තනි කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ආචාර ධර්මයක්. ඒක නැත්තම් මේ සමාජගත ධර්මයක්. මේ එක්කෙනෙක්ගේ පෞද්ගලිකව කරගෙන ගියාට ඒ නිසා තනියම නිවන් දකින්න බෑ. නිවන් දකින්නට කටි ඇදගෙන තමයි යන්නේ. ඒක නිසා මේ අපිට හම්බෙලා තියෙන එක උඟ දෙනෙක් කියන මේ කැලේකට වෙලා බණ භාවනා කරනකොට ආත්මార్థකාමී එයා තනියම නිවන් දකින්න හදනවා. මේ ඔක්කොම වැඩ ප්‍රශ්නක දාලා ඉවරලා මේ ප්‍රශ්න රිපැනලා ගිහලා නිවන් දකින්නද කියලා. එහෙම කරන්න බෑ මේක සම්පූර්ණ මේ දැල් එහෙම නැත්තම් මේ ජාලය බැඳිලා තියෙන්නේ. තමයි ඒ තියේදී මේක අරගෙන යෑමේදී අනිත ඔක්කොට මොකද්ද කණිඩයක් තියෙනවා. දැන හෝ නොදැන. හොඳයි ඉතින් වෙන ප්‍රශ්න මොනක්වත් නැත්නම් අපි මේ ඊගාව පරිච්ඡේදය කියවන්න පුළුවන් අපිට තවත් මාතෘකාවක් මතු කරගන්න. කතංච මහරජ බික්කු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති ඉද මහරජ බික්කු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදිකරණ මීතං චක්කු ඉන්ද්‍රියං අසංගතං විහෙරන්තං අවිජ්ජා දෝමනසා පාපක අකුසල ධම්මා අනුවාස වෙයියුම් තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්ඛු ඉන්ද්‍රියං චක්ඛු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති සෝතේන සද්දං සුත්වා තේයාලං ගාහනේන ගන්ධං ගායිත්වා තේයාලං ජීවහාය රසං සායිත්වා තේයාලං කායේන පොට්ටබ්බං පුසිත්වා තේයාලං මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදි කරන මේ නම් මනින්ද්‍රිය යත්වාදි කරන මේතක් යත්වාදි කරන මේතම් මනින්ද්‍රියං අසංවතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස වෙය්‍යුම් තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්ද්‍රියං මනින්ද්‍රිය සංවරං ආපජ්ජති සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේති එවංකෝ මහරජ එවංකෝ මහරජ බික්ඛු ඉන්ද්‍රීසු ගුත්තද්වාරෝ හෝති මහරජාණෙනි මහනතෙමි කෙසේනම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේදයත් මහරජාණෙනි මේ සස්නෙහි මහනතෙමි ඇසින් රූපයක් දැක සුභාදී වශයෙන් එහි ලකුණු නොගන්නේ වේ සුභාදී වශයෙන් අත්පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ යම් කරුණකින් චක්ෂු ඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසංතානයට විෂම ලෝභ දුම්නස් ආදී ලාමක අකුසල ස්වභාවයෝ නැවත නැවත වැසෙන්නාහුද නොහොත් චිත්ත සන්තානය ලුහු බඳනාහුද එහි ඒ චක්ෂුරින්ද්‍රියාගේ සංවරය පිණිස හේ පිළිපදී. ඒ චක්ෂුරින්ද්‍රියය රකි ඒ චක්ෂුරින්ද්‍රියෙහි සංවරයට පැමිණි කනින් හඬ අසා නාසින් ගඳ ආග්‍රහණය කොට දිවෙන් රස ආස්වාද කොට කයින් ස්පර්ශාවිය ස්පර්ශ කොට සිතින් ධර්මාලම්බන දැන සුභාදී වශයෙන් එහි ලකුණු ගන්නේ නොවේ. සුභාදී වශයෙන් අත්පා ආදී අවයවයන්ගේ අවයවයන්ගේ ආකාර සිතර ගන්නේ නොවේ. යම් කරුණකින් ශ්‍රෝතේන්ද්‍රිය, ඝානේන්ද්‍රිය, ජීවහේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසංතානියට විෂම ලෝභ, දොම්නස් ආදී ලාමක අකුසල ස්වභාවය නැවත නැවත වැසෙන්නාහුද, නොහොත් චිත්තසංතානිය අනුබඳනාහුද ඒ ශ්‍රෝතේන්ද්‍රයාගේ, ඝානේන්ද්‍රයාගේ, ජීවහේන්ද්‍රයාගේ, කායේන්ද්‍රයාගේ, මනේන්ද්‍රයාගේ සංවරය පිණිස පිළිපදී ශ්‍රෝත ඝාන ජීවහා කාය මන ඉන්ද්‍රිය රකි එහි සංවරයට පැමිණි හේ මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය කෙලෙසුන්ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය විඳී මහරජාණෙනි මෙසේ වනාහි මහනතිමි ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇත්තේ වේ.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 අඳුරලා දීපු ආරක්ෂක භූමියක් නැතුව මේ හිතට යන්න දුන්නොත් එහෙම මේව නතර කරන්න කියොත් එහෙම කවදාකවත් ජීවිතය ජීවත් කරවන්න බෑ. ඒ නිසා භාවනා කරනගෙන දන්න මූල කර්මස්ථානේ මොකේද කියලා. මූල කර්මස්ථානේ ඉන්දද්දි රූප බලන කොටයි මේ කෙලෙස් කතා කරන්නේ. මූල කර්මස්ථානේ ඉන්දද්දි සද්ද අහන කොටයි මේ කෙලෙස් ගැන කතා කරන්නේ. ගන්ධ රස පහස. එහෙම නැත්නම් මූල කර්මස්ථානයක් හිතේ තියාගෙන දැන් සත්‍ය අරමුණක් හිතේ තියාන එදිනදා වැඩ කරනකොට ඒ අරමුණෙන් හිත පිට යෑමේදී රස්තියගේ කෙලස් ප්‍රමාණය මෙතන කතා කරනවා. ඉතින් කාට හරි අර මූලික දැනුම නැත්තම් මම ඉඳගෙන ඉන්නකොට හිත ආරක්ෂක භූමිය මෙතනයි හිත තියන්න ඕනේ මෙතනයි කියලා දන්නේ නැත්තම් සක්මන් කරනකොට මගේ හිත ඇසුරු කළ යුත්තේ මෙතනයි මෙතන තමයි කෙලෙස් අඩුම කියන එක දන්නේ නැත්නම් එදින්දා වැඩ කරනකොට මගේ හිත තියන්න ඕනේ මෙතනයි සතිපත්තන්න ඕනේ මෙතනයි කියලා දන්නේ නැත්නම් ඒ මනසට මුල භාවනා උපදේශයත් කඩුව කිල්ල වගේ හිටිනවා. දන්නේ නැහැ. ඉතින් උගෝදනේ භාවනා කරන අයට ওই භාවනාවේ ප්‍රශ්න නැත්නම් කමඨාන් සුරිය 99ක් තියෙන්නේ මේ ප්‍රශ්න එකත් කල් සාකච්ඡා කළා. ඒ වෙලාවේ හිත තියන්න ඕනේ දන්නේ නැහැ. හිත තියන්න ඕන දැන ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඉන්න පුළුවන්. ඒක දන්නවනම් එයාට තේරු කළ දෙන්න ලේසි. උඟ දෙයක් හිතන මේ ප්‍රශ්න නොවීමට බුදුහාමුදුරු උපක්‍රමයක් කියලා තිබුණා. දැන් බුදුරජාණන් කියන ප්‍රශ්න එන නිසා ඉඳගෙන ඉන්නකොට මෙතන හිත තියාපන්. සක්මන් කරන මෙතන හිත තියාපන්. ඉදින්දා වල මේ ඔකට කියන්නේ කර්මස්ථාන කියන්නේ වැඩපොළ. Tamange හිත නිතර මේ වැඩේ යොදවලා තියෙනවා. එතකොට ওই තියෙනව කොහේ ඇවිල්ලා ගියත් ඒවට ගියොම දැනගත්ත හැවුවා කල්පලෙක උඹ හිත ඇදලා ගන්න හදනවා කියලා. නෝ උඹේ වැඩ පොලේ හිතර ගනි. සක්මණේදී කමඨාන හිත තියාපන් කමඨානේ කර්ම ස්ථාන වැඩ පොළ. ඉදින්දා ජීවිතේ කර්මස්ථානේ මතක තියාගනි. කොච්චර කරදර තියුණත් එයාගේ හිත කර්මස්ථාන. ඉතින් මේ ඉන්දිය සංගරේ කියන මුළු පරිච්ඡේදය තුළම කර්මස්ථානේ මතක කරලා දෙන්නේ උදාහරණයක් ගතින් ගත්තොත් මුඛා කළාටම මෑරගන්නේ සක්මන් කරනකොට සක්මන් කරනකොට හිත තියන්න කොහෙද ඕනේ කියලාදී ඒ යෝගාචරය දන්නේ නැත්නම් යෝගාචර කොච්චර සක්මන් කරත් ලෝකේ වටේ ඇවිද්දත් මොනම වගතුවක්වත් වෙන්නේ නැහැ. පැලිමලුවක සක්මන් කරත් පාපිතක සක්මන් කරත් මේ සිමෙන්ති පොළොවේ හිටියත් වැල තනකොළේ හිටිය කොහෙද පිට හිත තියන්න ඕනේ ඒ හිත තියෙන තැන තමන්ගේ කයි හරි පාදේ හරි කියලා කොහෙන් හරි ඇහුවයි කියලා හිතමු. ඒ චේති කරදර ආවේ නැත්නම් ඒ සක්මනක් නැහැ. භාවනාවක් නැහැ. එයා දැනෙන්න ඕනේ හිතට කරදර ඇවිල්ලා හිත පිට යනවා. ඔබ නැවතත් ඔබ අතෙන්ට ගන්න තියෙන හැකියාව බලන්න. එච්චරයි පුළුසක්කන. කොහොම වශයෙන් බැලුවත්, දකුණු වශයෙන් බැලුවත්, මුළුමඳාක වශයෙන් බැලුවොත් මොනවා බැලුවත්. Taman නැවත ගෙදර එන්න පුළුවන් නම් පාර දන්නවනම් ගොඩ යාම බේරිලා. ඒක දන්නේ නැහැ. ඉතින් අන්න සද්දයක් අම්ම මොකද කරන්නේ? ඊට පස්සේ ඒක කියන එන වේදනාවක් අම්ම මොකද කරන්නේ? ඒක කියන හිතවිලක් අම්ම මොකද කරන්නේ? බුදුන්සේ කියනවා යත්වාදි කරන මේ තංග සංගතං විරන්තං උපජ්ජති පාපක අකුසල ධර්ම තත්ත්ව සංග්‍රහය ආපජ්ජති. යම් හේකින් අරමුණේ හිත පවත්තන්න නැතුව අසංවරව එහෙට ගියොත් උපදින්න තියෙනා වූ පාපක කුසල ධර්මයේ නොයිපදී පිස නානු ව්‍යංජනක් ගායෝති න අනු ව්‍යංජනක් ගායෝති ඒ මතුවෙන අතිරේක අරමුණේ ව්‍යංජනානු ව්‍යංජන බලන් එපා අංග ප්‍රත්‍යංග බලන් එපා අලගිය මුලගිය තැන් බලන් එපා බලන්න බලන්න හිත පිට යනවා ඒ වෙනුවට ගන්න තමන් හිටපොතන්ට ඒ වෙනුවට තමන් ගත්ත මූල කර්මස්ථානයේ අංග ප්‍රත්‍යංග බලන් ව්‍යංජනානු ව්‍යංජන බලන් අලගිය මුලගිය බලන්න ඒ බොහොම සරලයි තේරුම් ගත්තට පස්සේ නම් හැබැයි තේරුම් ගත්තේ නැත්නම් කොහොම නෙවෙයි කොච්චර කිව්වත් එක සිද්ධියෙන් සිද්ධියට සිද්ධියෙන් සිද්ධියට විස්තර කරත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක නිසා ඒ ඒ කාරණාව තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒ කාරණාව දන්නේ නැතුව අපි ඉන්ද්‍රයන් සංවර කරන්න හැදුනායි කියලා එහෙනම් බුදුහාමර කියනවා එහෙනම් ඇස් දෙකට පටයක් බැඳගනි කනට පුළුන් ටිකක් ගහගනි එච්චරයි ඉන්ද්‍රිය සංවරය. ඒක තමයි අපි උංගෝ මුළු ධර්මවාදීන් කරන්න හදන්නේ. මේ ගෑනුන්ට රෙදි අඳන්න හදන. බෑ හැවගනිකෝ. උඹට ඉවර නෙමෙයි. උඹේ වලත්තකම තියෙන ඇහෙන්නේ. ගෑනුන්ගේ හෙළුවේ නෙවෙයිනේ. ගෑනු හෙළුවෙන් හිටියාමකෝ කොහොම හිටියාමකෝ ඒක උඹ බලාගනි. උඹ හැවගනි. අපි හැවන්න බෑ. ගෑනු සුද්ධිකට රෙදි ඇදී යුතුයි. ඔන්න සදාචාරවාදීගේ කතාවයි. මොකද Tamange ඇහැ මෙතෙන්ට ඇදිලා යන බව බුදුහමරෝ පිළිගන්නවා. ඇහැ යනවා වෙනුවට හිත තියන්න ඕන තරම් නියදන්නේ. භාවනා කරලා නැහැ. අඳුනගන්නේ නැහැ. සතිය පිහිටවල නැහැ. කර්මස්ථානේ දන්නේ ඉතින් අසපය යනවා. ඉතින් ඒ නිසා ඉන්දිය සංවරය සීලයට වඩා ඉස්සරහින් එන්න ඕන කියන තැනුත් තියෙනවා. සීලයට පස්සේ එන්න ඕන කියන තැනකුත් තියෙනවා. මේ සීලය අඳුන්ලා දීලා ඉන්දිය සංවරය අඳුනනවා. සති සම්පජන්‍ය සූත්‍රය කියනවා ඉන්දිය සංවර නැති මිනිහට සීලයක් නැහැ කියලා. යා යම් තැනක ඉන්නකොට මගේ හිත පවත්තන්න ඕන තැන කොතන කියලා දන්නේ නැත්තම් කොයි වෙලාවෙයි. එතකොට පිට යනවා අර වෙන කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මේ මිනිහගේ හිත හැම වෙලාවෙම අකුසලයි. නූපන්න අකුසල් රාශියකින් චිත්ත වීතිය කියලා දෙනවා. එයා දන්නවනේ මං ඉන්නේ අකුසල් ගොඩක. මොකද මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත ඉන තාක්කල් මම කෙලස් අඩුයි, ආතතිය අඩුයි, අසහනිය අඩුයි කියලා බුදුන් තමයි. ධර්මේ තමයි. සංඝයා තමයි, සීලය තමයි. ඒක තේරුම් ගන්නෑ. ඔය භාවනා ගැන කතා කළා, සංකාරූපක ඥාන ගැන කතා කරනවා. ධ්‍යාන ගැන කතා කරනවා මට අරපත්ත දෙන්නේ මේ தත්ත්වෙ දෙන්නේ කියලා නංවනම් අහනවා එකෙකුට අක්කත් තේරෙන්නේ මේ තමන් ඉන්න ඉරියව්වට කොච්චර ඉක්මනට එන්න පුළුවන්කම තියනවද?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 අර පින් කරන්න හදනවා. දසපාරමිතා පුරන්න හදනවා. අතන යනවා මෙතන යනවා. කොත්තන ගියත් තමන්ගේ ඉරියව්වනේ ඇදින්නේ. අම්බරන්ති ආමතු ඉන්නකොට කියනවා කොතන කරත් කැත කරන්නේ විලුඹ දෙක මැදනේ. ඩ්‍රේනේජ් කප් කුසිය ඉඳ ගත්තත්, ඉන්දියන් කප් කුසිය ඉඳ ගත්තත්, කැලේස ගියත් විලුඹ දෙක මැදනේ කැත කරන්නේ. යන තැනක ඉරියව්ව තියෙනවානේ. ඉරියව්ව තමයි දෙයියෝ. දෙයියන්ට දෙ බුදුන්. ඒක තමයි ධර්මය කියන්නේ. ඉරියව්ව අමතක කරලා අහන මම කොයි ඉරියව්වක හිටියොත් කෙලස් අඩු වෙන්නේ කියලා. ඊගෙන කැමරාවට ඉස්සරහ ගිහලා මම කොහොම හිටියොත් ලස්සන පෝස් කරන්න ඕන කැමරාවට කියලා කැමරාකාරයෙන් අහනවා වගේ තමන්ගේ ඉරියව්ව තමයි දන්නේ. ඒ දන්නේ නැති එක මොන ශාස්ත්‍රය දැනගත්තත් ඌ අමනයනේ. Taman ඉන්නේ ඉරියව්ව දන්නේ නැත්නම් ඉරියව්වේ පහසුකම තේරෙන්නේ නැත්නම් ඌට මුඛ ඇවිල්ලා උගන්නන්නේ. Taman ඉන්නකොට මේ ඉරියව්ව පහසුන් නැද්ද කියලා අල්ලපු ගෙදර මනුස්සයන් අහලා වැඩක් තියෙනවා. බුදුහාමුදුරු දීලා තියෙන අන්නේ වගේ බීජයක් හැම කිනාටම සමෝසේ ලැබිච්ච එකක්. ඒක තියෙද්දි අපි ඒක දැනගත්තට පස්සේ චිත පිට යන එක වෙනම කතාවක්. නමුත් ඊට පස්සේ දන්නවනේ ඊට පස්සේ හිත අරසා වෙන්න ඕන නම් එන්න ඕන තැන. ආන්නේ නැවත අපෝ ගෙදර කලා එන ගමන දන්න මිනිහා නිවන් දැක්කේ නැතත් නිවන තමයි ජීවත් වෙන්නේ. අර නිවන කල්බදු ක්‍රමයට හම්බෙච්ච එකක් වගේ. ඒ කියන්නේ ෆිනෑන්ස් කරලා ගත්තා වගේ. ඊට පස්සේ ප්‍රීමියම් එක ගෙවන්න ඕනේ. හැබැයි බඩුව තමන් ගන්න. ඒක ඒක දුන්නනම් ඒක ඒක කාටරි පොඩි වයසේදීම පුරුදු පොඩි එකට පුරුදු කරගත්තා නම් ඒක ගලියේ ගැහුවත් විනාශ කරන්න බෑ. සාකච්ඡා කරන්නේ දැන් මේක පිළිබඳව මම අදහසට දෙන්න තැන තමයි බොහොම කලාතුරකින් ඕක ඔය කියපු විදිහට යන්නේනකොට ඉරියව්වේ හිත පිටන අවස්ථා තියෙනවා ඒක බොහොම කලාතුරකින් වෙන්නේ අරමුණ ඒ වෙලාව ගන්නත් ඇත්තටම ඕක හොඳට දකින්නවා ඒ වෙලාවේ මේ වික්ෂෝප වශයෙන්ම කම්ුණාම නිකන් කහ පාටක් ගියා විතරයි ඒක වික්ෂෝපද කියලා ටච් වෙන්නේ නැත්තම් කහ පාට නෙමෙයි කවුරු හරි ගියා නැත්නම් ලා කහ පාටක් දකින්නේ කවුරු හරි කෙනෙක් කතා කරොත් ඒ කතා කරපු එකට උත්තර දෙන්න මතක් වෙන්නේ එයා කියලා හුඟක් එයාට කියන පස්සේ මේ කෙනෙක් කතා කරන්නේ නේද ඒ කියලා ඔහොම මතක් වෙන්නේ ඒකයි බොහොම පරාසලාට කියන්නේ හැබැයි ඔය නැතුව ඉන්න වෙලාවේ ඒ කියන්නේ එහෙම ඒක කාටි පිටවාගෙන පිටවාගෙන ඉරියව් නැති වෙන වෙලාවේ දැක ගමන් බලනවා අර කිව්ව විදිහට ඉංග්‍රීසි සංවරයක් නැහැ එතකොට බලනවා මේ මිනිසා නිසන් වලට ගැලපෙන අඳුමකින් දෙන්නේ කියලා ඉතින් ਉਹ ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ කොහොම කරනවද නැහැ. මේ මෙහෙම වෙනවා මේ වෙලාවට එනවා කියලා තරහ වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා හිටිය කාන්තාවක් එනවා හොඳටම තරහ වෙනවා මේ ඉස්සර මේකට එන්නම දුන්නේ. දැන් මේ කියලා සාහනාසෙත් එකක් ඔන්න කේන්ති. මේ අර බයිර් කටවන්න ඉන්න මිසක නැත්තම් ඇවිල්ලා චෝදනා කරනවා. අන්න පැරින්න ගන්නවා ඇවිල්ලා කියනවා. නෑ ඒ තරම් චන්ද මේ ඒ තරම් මේ සීලේ කඩා ගන්න තරමටම වැටෙනවා. නමුත් එහෙම එහෙම චෝදනා කරගෙන ඉන්න වෙලාවේ එකපාරම සතිය මතු කරලා දුන්න තුන්වෙනි ඉන්ද්‍රිය සංවරේ නෑ. ඔබ සතිය මතු කරගන්න කියලා අර ඔක්කොම කනෙක් කරගන්න. ඒ තරම් මේ අර යෝජනාවේ කීපෙර මම කියන්නේ මේ තමන්ගේ අරමුණ හිත පවත්නවා නම් ඒ තරම් ආරක්ෂා කරගන්න. නමුත් අර අරමුණ හිත පිටිගිය ගමන් එකම සැරයක් ගියා කියලා කිසිම සාති කියන්නේ දෙවෙනි සැර අරමට්ටවට වැරෙනවා. වැරෙනවා ඒ නිසා මේ ඒ අරමුණේ දීශානාට ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර මේ කොච්චර භාවනා කරා තීක්ෂණ වෙන්නේ මේ වෙලාවේ මම සක්මනේ වුණත් මේ වෙලාවේ කකුල් දෙක පල්ලෙහාට එහෙම කිව්වට ඒක එක එක අවස්ථාවල වෙනස් වෙනවා. ඒ එතන පවත්තන්න ඕන තැන කොතනද කියලා හරියට අල්ලා ගන්න කියන්නේ සෙල්ලමනේ කියන්නේ. ඒක තමයි මේ එතනදී ඒක ආරක්ෂක දෙයියෝ කියන්නේ. ඒක තමයි ධම්මෝහගේ රක්ඛති ධම්මචරි. Taman ඒක ආරක්ෂා කරනවා. ඒකෙන් Taman ආරක්ෂායි. මේ වෙලාව හිත පවත්තන්න ඕන තැන Taman දන්නවා. ඒක Taman ආරක්ෂා කරනවා නම් එතකොට ඒකෙන් Taman ආරක්ෂා වෙනවා. ඒ බුරුමේ කතාවක් තියෙනවා චාචුන් චුන් චුන් චුන් චා කියලා. ගඟ මැද තියෙන දූපතක උදේට බටලන්දක් වයිලා තියෙන කියලා හිතන්න ඕකේ දිවියෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ දිවිය නිසා කවුරුත් යන්නේ දූපතට. දීපත නිසා දිවිය රකිනවා දිවිය නිසා දූපත රකිනවා. චාචුන් චුන් චුන් චුන් චා. ඒ දිවිය කියන විශාල දූපතක් තියෙනවා ගඟක් මැද කවුරක්වත් ඒකට යන්නේ නැහැ. ඒ නිසා දිව්‍ය නිසා රැකෙනවා. දිව්‍යටත් එළියට ඇවිල්ලා ඉන්න දැන් ඌට <laughs> ඒකෙම ඉන්න ඕනේ. ඒ නිසා අපි ආරක්ෂක මගේ ආරක්ෂක භූමිය නැත්තම් මගේ කර්මස්ථාන එහෙම නැත්තම් මගේ මෙලා හිත පීට යන්න ඕනේ සත්‍ය අරමුණ දන්නවනම් ඒක ආරක්ෂා කරනවා නම් ඒකෙන් තමයි අපිට ආරක්ෂා වෙනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරිතය. ওই සිද්ධියම ඊටාම ගැඹුරු ලංකාවේ මේ සම්ප්‍රදායන කුල සිද්ධියකට සම්බන්ධ කරලා ගාතාවක් බඳලා තිනවා. තස්සා දන්තන් ටිකක් දිස්වා පුබ්බ නිමිත්තම් මනුස්සරී තතෝ තීරෝ මහා තේරෝ අරහන්තං අපාපුනි. ඒ කියන්නේ මේ ඉසුරුමුණියේ ඉඳලා නෑ ඉසුරුමුණිය නෙවෙයි ඒක මේ අටසැටලේ ඉඳලා නැත්නම් මිහින්තලේ ඉඳලා හාමුදුර කෙනෙක් පාන්දර වෙනවල මේ අනුරාධපුරයට එන්න. තාම පිනිපිට යන්නේ. ඒතර කාන්තාවක් එනවා ඉස්සරහට රෙද්දත් ඇඳ ඇඳ මුකුළු කර කර කැලේට ඒ වෙලාවේ බලාපොරොත්තු වෙන්න බෑ. මේ අම්මන්ඩි යනවා හාමුදුරුවෝ ගාවේ. හඳුර දකින්නකොට මේ අම්මන්ඩි අර ලැජ්ජාවට hina වෙනවා. hina වෙනකොටම හඳුරු වල තියෙන්නේ අට්ටික සංඥාව දත්තටේ අරමුණු කරලා භාවනා කරනවා. භාවනා කරලා බියවර හතරක් යනකොට හඳුරු රහත් වෙනවා. එයාට උදේ පාන්දර දැක්ක අර hinaව දැකලා ස්ත්‍රියාවක් ලහලිත අංග සම්පන්නත්ව ගත්තනම් රජුරන්ට හාමුදුරන්ට රාගේ මහාන වුණා නම් කැලේ හිටියේ ස්ත්‍රියාවත් එක්ක විතරයි. ඕන තරම් කාමයට පෙළඹෙන්න තිබ්බා. ඒ ආමතුරු ඒ වෙනකොට බඩ ටක් ගාලා පුබ්බ නිමිත්තන් අනුසරය පුරුදු කරපු අට්ටික සංඥාව අරගෙන ටික වෙලා රහත් වෙනකොට පිටිපස්සේ මිනිස්සු දුවගෙන ඉල්ලනවා ස්වාමීන් වහන්සේ මේ ස්ත්‍රියාවක් කරනවා දැක්කනද කියලා. ආමතුරු කියනවා ස්ත්‍රියාවද පුරුෂයෙක්ද දන්නේ දත්තට පෙලක් නම් යනවා දැක්කයි කියලා. කියන්නේ gederin තරහ වෙලා ගෑණි පැනලා යනවා පාන්දරම. මිනිහට අවදි වෙන්නේ පස්සේනේ කොහොමද අත්තත්. මිනිහා නැගිලා බලනට ගෑණි නෑ. ගෑණිගේ මහගෙදර තියෙන්නේ මේ රුවන්වැලි මෙහි. මේ මිහින්තලේ. මිනිහා ඉන්නේ අනුරාධපුරේ. මිනිහා පිටවගෙන යනකොට හාමුදුරුවෝ ෂුවර් එකටම දකින්න ඕනේ කියන්නේ. මිනිහා අනුව ස්වාමීන් වහන්සේ ඉස්ත්‍රියක් කරන දැක්කද කියලා. දස්සා දන්ටත් ටිකක් දිස්සවා මම ඉස්ත්‍රියවද පුරුෂයද කියලා මතක නැහැ. දත්තට වෙලක් නම් යනවා මතකයි කියලා. ඒක රාමුතු වැඩි කරගෙන. ඒ කියන්නේ හාමුදුරුව කල්ලාතුවම දන්නවා. යෑනියක් දකින්නකොට ඒකේ අසුබ නිමිත්තක් වඩලා තියෙනවනේ. එතකොට ඒ ඒ නිමිත්ත දකින්නකොට අර ගෑනුලාදිත්‍ය අංග අංග ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අනුව්‍යංජන කියලා තියෙන්නේ නා නිමිත්තක් ගායු නානු ව්‍යංජනක් ගායු. ඒ ගෑණිගේ නිමිති ගන්නත් එපා. ගන්නව නිමිත්තක්. ඇත්තටම අසුරු නිමිත්තක්. ගෑණි දන්නවනම් වහ කනවා. ගෑණි ගන්න කොහොම හරි ඒකට යන්නේ නැතුව මේ අංග පුලාවට හිත දාගන්න ඉතින් පුරුෂයා ගත්තොත් එහෙම අසුබ නිමිත්තක්. තසා දන්ත ටිකක් දත්තා. ව්‍යංජන අනුව්‍යංජන ගන්නේ සත්‍ය පිටවල. එයා දන්නවා මේ ගෑණිගෙත් කොච්චර රාග දනවන ගෑණියෙක් වුණත් ඒ අසුබෙට ගන්න තැන තියෙනවා. නැත්නම් සතිය පිහිටවන්න නිමිති ගන්න පුළුවන්. ඒක ගත්තනම් වෙන කෙනෙකුට නම් ඒ ගෑණි රාගනිසිතයි. ඒත් මේ හැමදෙරට නිවන් දකින්න පුළුවන් වුණා. පිටිපස්සෙන් ආව මනුස්සර දීපු උත්තරෙන් පේනවා. හාමුදුරුවෝ ගෑනු පිටින් බව දැකලා නැහැ. දත්තට පෙර දැකලා තියෙනවා. ඒ වගේම රජ හාමුදුරුව කෙනෙක් ඉඳලා තියෙනවා තීන්දුවක් කරන් තියෙනවා මම කවදාකවත් එළියට බහින්නේ නැහැ කියලා. ගාක් ශාන්ත දාන්තයි. පස්සේ රජුරවන්න ආරංචි වෙලා තියෙන තමන්ගේ රාජධානියේ හාමුදුර කෙනෙක් ඉන්නවා. ඉතාමත්ම සීලවන්තයි. හාමුදුර කැලේට වෙලා ඉන්න මිසක මොන විදියෙන්වත් මොන ලාභෙ දුන්නා සත්කාරය දුන්නා සම්මාන දුන්නත් මේ ඒ හාමුදුර එන්නේ නැහැ. කැලෙන් එළියට එන්නේ නැහැ කියලා. රජුරු හරි කනගාටුයි. ඊට පස්සේ පුරෝහිත බ්‍රාහ්මණයන් අහලා දෙනවා මේ රජුරුවන්ගේ ආශිර්වාද අපට ලබා ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ගෑනුන්ගේ තනපටේ වලට සීල් තියන්න දරුවන් කිරි දෙන්න තහනම් කරා. හාමුදුරුවෝ මාලිගාවට එනකන් දරුවන් කිරිදීම තහනම් කරලා ගෑනුන්ගේ තනපට වලට සීල් තියන්න කියලා. ඉන් දවසක් යනවා පොඩි උන් අඬන්න පටන් ගන්නවා. දෙවෙනි දවසෙත් රජුරෝ සීල් තියලා. ඒ ගෑනුන්ට දරුවන් කිරි දෙන්න දෙන්නේ නැහැ. ඇයි කියලා අපම කියනවා මෙහෙම සිල්ලන්ත හාමුදුරුවෝ කියනවලු මේ හාමුදුරුවෝ මාලිගාවට එනවනම් එදා ඉඳලා මේ වාරෙන්නේ නැති වෙනවා. ඊළඟ පස්සේ කොහොමද හාමුදුරන්ට පණිඩිය හම්බෙලා හාමුදුරුවෝ මාලිගාවට යනවා. එතකොට රජුරෝ මේක නැති කරලා ඇයිති වැඳලා ඉවරලා මේ පොඩි හාමුදුරුවෝ එනවා පිටිපස්සේ. මහරජුරු ඇවිල්ලා වඳිනවා. නමුත් වැඩිම කතා නැහැ. සූපත් වේවා මහරජා කියලා කියනවා. ටිකලා ගියම් බිසවුන්නාන්ස ඇවිල්ලා වඳිනවා. සූපත් වේවා මහරජා කියලා කියනවා. එච්චරයි හාමුදුරුවෝ මොනම දෙයකට පොළව ගන්න බෑ මේ බණක් කියන්න මොනවාරි දෙයකට. ඊට පස්සේ දෙන්න යනකොට මේ පොඩි හාමුදුරුවෝ කියනවා ඔබවහන්සේ පිටුනේ කෙලින් ඉඳලා ඇවිල්ලා බිසවුන්නාන්ස වඳිනකොටත් මහරජා කියලා කියනවා. අජුරවන්සවත් මහරජා කියලා කියනවා. නම මම දැක්කේ නැහැ කවුද වෙන්නේ කියලා. නැන්ද ගෑණියක්ද මිනිහද මන් දන්නේ නැහැ. මට එන්න කිව්වේ රජුරෝනේ. මම බලන්නේ මට ගියන්ජන අනුව්‍යංජන ගත්තොත් ඉවරයි. අංග ප්‍රත්‍යංග ගත්තොත් ඉවරයි. ඒ නිසා මන් දෙන්නට මහරජ කියලා ෂේප් වෙලා එනවා. ඉවරයි. රජුරෝනේ මන් දකින්න නැද්ද වෙනම කතාවක් හාමුදුරණ තියෙන නෝපන්න කුසල් නොයිපදේ පිස ප්‍රයෝග කරන්න දන්නවනම් ඕවා කොහෙද තියෙන්නේ භූගෝල ඉතිහාසයේ පොත්වල දැකලා තියෙනවද ඕවා? රසායන විද්‍යා භෞතික විද්‍යා පොත්වල ඕවා තියෙනවද පිස්සු? ඒකේ තියෙන පුළුවන් තරම් භූගෝලීය ගණන්, ඉතිහාස ගණන්, භෞතික විද්‍යා රසායන කාමේ වඩපන් කියන්නේ. පුළුවන් තරම් ශිල්පයක් ගිහිල්ලා මේක ලං කරගනින් කියන්නේ. මේකේ තියෙන ඔක කොච්චර වට කරලා තිබ්බත් ගා ගන්න එපා. අඬුවෙන් අරගෙන පාවිච්චි කරපන්. අඬුව තියාන අත පුච්චන්න එපා. එනිසා හිත කොයි කලබලෙදී හෝ හිත පැවැත්විය යුතු තැන Taman දන්නේ නැත්නම් ඔය මොන ආරක්ෂක මන්ත්‍ර යන්ත්‍ර සූත්‍ර දැම්මත් අසරණයි අනාතයි. ඒක කලබලෙදි පුරුදු කරන්න බෑ. දුවටම දැන් කල්ලාතෝ පුරුදු කරලා තියලා කලබලෙදි පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒත් වැඩක් නෑ. ඒ නිසා කල්ලාතෝ පුරුදු කරලා තියන්න හැම ඉරියව්වෙදීම ඉඳගත්තාම මට හදිසියක් වුණොත් කොහෙද බල්ලා ලගින්න ඕන. බල්ලගේ ලගුම් පොළ. පැලස්ස. සක්මන් කරනකොට හදිසියක් වුණොත් කොහෙද ගිහිල්ලා හිත රඳ හැඳවිලා තියෙනවා. එදින්දා වැඩ කරනකොට ඒකට කර්මස්ථාන කියලා කියන්නේ. ඒක දන්නේ නැත්තම් ඒක සුද්ධ වෙලා නැත්තම් කිසිසේත්ම රිට්‍රීට් එක සාර්ථක නැහැ. කිසිසේත්ම අපේ භාවනා ජීවිතේ සාර්ථකයි කනේ බෑ කියන එක නෙවෙයි. ප්‍රභවයේ තියෙනවා. ඒක කර්මඨාන සුද්ධ වෙලා නැහැ. ඒ කමඨාන සුද්ධ වෙලා නැත්තම් මේකේ තියෙන භයානකම ඒ බුරුම සාහිත්‍ය කියන ගුරුවරයාගේ දෝෂෙ මිසක් ශිෂ්‍යයාගේ දෝෂයක් නෙවෙයි. ඔය ශිෂ්‍යෝ එක එක්කත් මේක දන්නේ නැහැ, විශේෂ ශිෂ්ටි නැහැ. ඒසයි ඒක ගුරුවරයාගේ දෝෂේ. ඒක නැවත නැවතත් ලොකු සාන්ති කියනවා සිය සැරයක් කියලා දුන්නයි කියලා. 101 වෙනි සැරේටම කියන්න එපා. මොකද මේ ලෝකයේ ඉන්නේ අන්නේ විහිතව. කවදාකවත් කරන්නට 101 සැරේ කෙරුවත් ඒත් ඇවිල්ලා අහන්න පුළුවන් සාන්ත මෙන්න මෙහෙම අසුබ නිමිත්තක් දැක්ක හිත පවත් ගන්න ඕන කොහෙද 102 වෙනි වතාවටත් ඊර්ෂ්‍යා කරන්න නැතුව මේ මොනවද කුම්මැහි නැතුව කියලා දීපන් කියලා තියෙනවා. ඒකල යටිල්ලියලා තියෙනවා භයානක ලෙඩ රෝගත් සුව වෙන තැන් ඇත. ඒක කොයි වෙලාවෙ වෙනවද දන්නේ නැහැ. ඒක නිසා අපි මේක තේරුම් ගත්තට පස්සේ බුදුහාමරට ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපි ණය ගෙවෙන්නේ අපි එක්කටවත් තව කියලා දෙන්න නැතුව මැරුන්නේ නැත්තම්. ඉතින් ඉක්මනට අපි එක තේරුම් ගන්න ඕනේ. තාම තේරුම් අරගෙන නැහැ කියලා හිතනවා. ඒකයි අපිට මේ සැකේ. ඒකයි අපිට මේ ප්‍රශ්නේ. ඒකයි අපිට මේ තියෙන අනිශ්චිත භාවය. තේරුම් ගත්තන ඒක හරිද කියලා බලන්න තව කෙනෙකුට දාලා තේරුම් ගත්තට පස්සේ උගෙත් අසහනෙ දුරු වුණා නම් උගෙත් ආතතිය දුරු වුණා නම් අන්න එහෙනම් හිතා ගන්න පුළුවන් මේක අපිට බුදුහාමුදුරන් තරන්න සාතිකයක් නැහැ. හැබැයි මේක කන කන එකට අසහනය අඩු වෙනවා, ආතතිය අඩු වෙනවා, ලෝක සාමයක් ඇති වෙනවා, අහිංසක වෙනවා, පාරිභෝගිකත්වය අඩු වෙනවා, සුඛෝභෝගීකම අඩු වෙනවා. මිනිස්සයා නිකන් සාමාන්‍ය පොළේ ජීවත් වෙන මිනිසෙක් බාටපත් වෙනවා. ඔය පුම්බන අඳුර මවාපෑම් නැහැ. එනිසා මේක හුඟක් වෙලාවට සීලයට පස්සේ දැන් මේ සඳහන් වෙන්නේ කියන්නේ සීලේ ඉඳලා කලියුත්තක්. නමුත් සතියෙන් පටන් ගන්න කෙනාට විපස්සනා පූර්වක යනකම් මේකෙන් පස්සේ තමයි සීලය තේරෙන්නේ. මේක නැති වුණාට මොන සීලයක්ද? ඒක සීල කියලා බුදුහාම ගණන් ගන්න නෑ නිකන් මේ. පිටින් ආරෝ කරන හිලට ඉඳුරංගේ නෑ කිසිම සංවර ගතියක්. ඉතින් අපිට කාටද පුළුවන් සාතික් කරලා කියන්නේ එහෙම ඔක්කොම ඉඳුරන් සංවරය ඉන්නවා කියන්නේ. මේ ප්‍රශ්නයක් තියෙනවා මේ. ඒක මම ගමකට දැනගත්තා හිතේ දැන් ඒකට උදාහරණයක් ගන්නවා අර ඔය මම චිත්‍රපටියක් බලලා තියෙන එක පොඩි කාලයක මකරි කියන චිත්‍රපටියක් මේ මකරා ගිහිල්ලා ඉන්න මකරා වට කරන හමුදාවේ වලට මේකෙන් වෙඩි තිබ්බම හොක්කාලා කයලා ගිලලා දානවා බෝම්බයක් ගහම ටක්කාල කටාලේ ගහන ගහන ඉහළට ටක්කාල කටාලේ ගිලලා දානවා හොඳට ඉනවා ඔය ඒක සාමාන්‍යයෙන් මේ කොන්න ඔය සත්‍ය අධ්‍යක්ෂින් බලනකමත් කියනවා පරියන්කලදී මට මට තේරෙන්නේ කොහොමද වෙන්නේ කියලා ඔය එනේන ඕන කෙලෙසියක් අහන්න පුළුවන් රාග වෙන්න පුළුවන් මොන දෙයක් හරි ඔය මොනම ගිලල් ගන්න ගතියක් තියෙනවා. ගතියක් තියෙනවා සමහරවිට. යා මොකුත් නෑ. අශෝක සංඥාවක් මෙත් නෑ. දැන් බලන්න චීනේ පොලිටික්ස් ගන්න ඔච්චරයි. චීනේ හැමදාම මකරන්නේ සම්තන්දනය කළා තියෙන්නේ. චීනෙට ගිහලා යුද්ධයක් කරන තර්ජනය කරන්න බෑ. අපි ඔයගොල්ලෝ ගැව්වට අපි ගන්නෑ. ඔයගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ යුද්ධයට අපි කවදා සතු මරන්නේ නෑ. ඕනේ තාක්ෂණයක් හොයලා බලන්න ටක් ගාලා ගිල ගත්තා. චීන ගිලිනවා ඔය කාටවත් තේරුම් ගන්න බෑ. කොතන තාක්ෂණය හෙව්වත් ඌ ගිල්ලා. ගිල්ලා අන්දට්ටු හතාට බඩේ ওই කරවන ඉන්නවා නිකන් දන්නේ නැති එකනවා. චීන තාක්ෂණය ඔච්චරයි. අද ලෝක මෙහෙම මිරිකන්න පුළුවන් ඇමරිකාව. කවදාකවත් ගහන්නේ නැහැ. මේ ළඟදිත් කියලා තිබුණා එන්න එපා. අපි ගහන්නේ නැහැ. භයානක ප්‍රතිඵල එන්න ඉඳී තියෙනවා. එන්න එපා. නැත්නම් දලයිලාමා හරි ආශයි ලංකාවට ඇවිල්ලා මේ අනුරාධපුරේ වන්දනා කරලා යනවා. ගෙන්නන්න එපා. සෙල්ලම් කරන්න එපා. ආණ්ඩුව ඕන දෙයක් කරනවා. මේ ළඟදී කට්ටියක් ගිහිල්ලා දලයිලාමට කතා කරලා කියලා දුනා. අපි අපි කැඳවන්න කියලා තේ. අන්තිමට මේ රජය ආපු ගමන්ම කිව්වේ කරුණාකරලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. දලයිලාම එක මිනිහයි චීනේ චීන ආර්ථිකය කතා කරන්නේ මම කරේ ඔය අන්තට්ටු හත අට බඩේ වෙයි ඉන්නේ මොකද දෙකට ගණන් කරගන්න බැරුව වෙයි මොනම රහසක්වත් ඇමරිකාවට රකින්න බෑ. චීනේ ටග්ගල තාක්ෂණය අල්ලගත්ත ගිහිල්ලා ඒක ලක්ෂ ගාණෙන් හදලා බෙදලා දෙනවා ඉවරයි. ඉස්ලාම කවුද මේ තුවක්කු මේ වෙඩිබේත් හොයාගත්තේ? චීනා. තේ චීනා. මුද්‍රණ කර්මාන්තේ කවදාකවත් පාවිච්චි කරලා තියෙන නරකට ඌ වෙඩිබේත් හස්කුරු හැදුවා. මල්විඩි හැදුවා හැබැයි හොඳම ආයුධ උල්ලංග තියෙනවා. කවුරක්වත් යන්නේ නැහැ. මුතුන කර්මන්ත ඔච්චර කුණු වර පච්චු ගන්න කවුද? චීන කරලා තියෙනවද කවදාකවත් එහෙම කවදාකවත් නැහැ. මේ තේ හැදුවට මේක මේ නිවන් දකින්න ඕන කරන බීමක්. නිදිමත නැති කරන දේ ස්පිරිචුවල් ඩ්‍රින්ක් එක. එච්චරයි. අරක්කු හැදුවේ නැහැ වූ, කොකාකෝලා හැදුවේ නැහැ වූ, මොකක්වත් හැදුවේ නැහැ. චීන තමයි ඔක්කොම දෙනවා කවදාකවත් කොමර්ෂලයිස් කරේ නැහැ. දැඩි වේගට කියන චීන මකරට හපන්. හැබැයි සෙල්ලම් කරන්න යන්න එපා. ඔය කොයි එකක් ගිලින්න පුළුවන්. අන්තට්ටු හතට වැඩි හැබැයි ඉන්නේ දෙකට ගණන් කරන්න බැරුව වගේ හැම භික්ෂුවක්ම එහෙම වෙන්න ඕන. හැම භික්ෂුවක් ඕන ශිල්පයක් අතර ඇඳලා ගහන්න දැනගන්න ඕනේ කරාට දැනගන්න ඔක්කොම දැනගන්න. හැබැයි දෙකට ගණන් කරන්න බැරුව වගේ ඉන්න ඕන. ලොකු සංසි දැක්කනම් හරි අපි ලොකු සංසි මේ අඩියක් කුසල අඩියක් තියන්න බැරි සයිස් එකට ඉන්නේ. හැබැයි ඕනේ නැටුමක් නැතුව නම් කියනවා මටත් පුළුවන්. ඕක ඊට වැඩි ඔයාලා පාදේ තිබ්බ පොඩ්ඩක් වැරදි. ඕක කොහොමද ඉතින් කරන්නවට මෙහෙමයි කියලා වැත්තට නැගිලා තියෙනවා. ඕනම ශිල්පයක්. ඕනම දක්ෂකමක් දන්නවා. ඒ බැලු බැලුවට වෙන්නේ හොඳටම වයසයි. මොකක්වත්ම කරගන්න බෑ. මට ටයිප්‍රයිටර් කියලා දුන්නා. ඒ කියන්නේ ලොකු සංසික අත වේගුණ ගහන්න බෑ ඊට පස්සේ කනවා මට මොකක් පොතක් පොතක් පතක් කරන්න මේ ටයිප්‍රයිටර් ගහන්නේ මම දන්නේ අපි. ගන්න වෙන්නේ නෑනේ. ඊට පස්සේ මං කවදාවත් මාත් කරන උච්චරයි නම තියෙනවා රයිට් ප්‍රයිස් එක තියෙනවා ගහපන්. එච්චර ඊට පස්සේ ආවා බෙන්දිය කරු ගන්න දන්නවද කියලා. ටයිප් රයිට් මං කන මෙන්න මේ වැඩි කරා. කියලා ඉල්ල කියලා දෙනකොට බෙන්දිය කරු ගන්න. ඉතින් ටයිප් රයිට් එක කවුද අපි බෙන්දිය කරු ගන්න දන්නේ. ඔය ටයිපින් ඉගෙනගත්ත කට්ටියත් කියනවා බෙන්දිය කරු කරන්න බෑ කියලා. උදාසෙ දන්නේ. හැම ශිල්පෙම දන්නවා. හැබැයි දෙකට ගණන් කරන්න බැරුව වගේ ඉන්න ඕනේ. භික්ෂුවකගේ තියෙන දක්ෂකම තමයි කොච්චර හැකියාව තිබුණත් කාටවත් ගේජ් කරන්න බෑ. ඔය කෑ ගහන මිනිහට දන්න ඕකට ඕකවත් නැතුව ඕක කෑ ගහන්නේ. ඔය ශිල්පෙට ගියත් ඕකට බෑ. අන දෙයක් මොනවත්වත් දන්නේ නැහැ. ඌ දන්නේ නැත. ඔගේ ගෑණි දන්නවා ෂුවර් එකටම පුරුදු කරන්න. කියලා ගෙදර ගිහලා ආන්න බලන්න ගෑණිගේ ඕන ජීනියස් කෙනෙක්. තම්බියේකට ගෙදර ගෑණි සලකනවා කියලා. සලකන්නේ නැහැ. ලෝකෙට පළවෙනි වුණාට ගෙදෙට්ට දෙවෙනියා ඕඩ පිරිමින. ලෝකෙටම පළවෙනියා. ගෙදර ගියාට පස්සේ ගෑණි ඉන්ජිනියර් කෙනෙකුට කුක්කා වගේ හරි ඒක මිනිස්සු කියවලු අපේ තාත්තා ළඟට අම්මා යන්නේ දන ගාගෙන කිව්වලු. අරු නෑ. නෑ මචං බීලාගොම ඇඳ යට රින්ගන්නේ තාත්තා. අම්මා මෝල් ගහ හැරගෙන දන ගහන කියලා ගහනවලු ඇඳ යටදී. නැත්තම් කියන අපේ අම්මා ගාවට අපි තාත්තා ගාවට අම්මා යන්නේ හතර කුරෙන් බස්. ඇයි ඒ? තාත්තා බීලාගොම හැමදාම ඇඳ යට ඉන්නේ. අපේ අම්මත් කරදර කුරෙන් ඇතුළට ගිහිල්ලා මෝල් ගහින් ගහනවලු. ඉතින් ඒ තරම් බැලුව බැලමට වෙන්නේ තාත්තට අම්මා හරි බයයි වගේ. දැන් සානසාර විහාරය අර ගල්ටි තියෙනවනේ පරි පරි ඔක සානසාර දැම්මේ කොහෙවත් ඔච්චර හොටල් එකේ නෑ නිසරණ කොහෙවත් නෑ ඔය වගේ දෙයක් ඒ සානසාර ඩිවිඩි කාලේ දැම්මේ ඔකට පෑ භාගයක් ගත්තෙත් නෑ අපි ගියෙත් නෑ ගානන්සලම් පැත්තකට වෙලා අදරම් ගිහිල්ලා බලන්න දැන් උනත් කොච්චර ලෙවල් දිහා එක වතුරු බින්දුවක් සංග ගැට කියන එක උඹලා දන්නේ නැහැ <laughs> ඉස්කෝලේ අම්බ කොච්චර ගියත් උඹට ලකුණු ලැබෙන්නේ නැහැ හිතාගන්නේ මොනවා කරුවත් උඹට අහලකින් යන්නත් බෑ ඔබට ලකුණු හම්බෙන්නෙත් නෑ සංඝයා කවදාකවත් එහෙම කියන්නේවත් නෑ නේද ඒක නැතිනම් අපි ඉන්නවා දකින්න කියන්නේ ඒකට තේරෙනවා චෝනසල බැරිකෝට ලේවිල මහන් ඉන්නේ ඔක්කොම දන්නවා මේකේ ඉන්නේ උඹලාගෙන අංකුරයෝ අම්බෝ මේ එකෙක් මුංගේ තියෙන හැකියාවල් එහෙම දන්නවනේ ඕගොල්ලෝ ඔය එක්කනේ ඕගොල්ලෝ හිතන්නේ ඔය දෙකට ගණන් කරගන්න බැරුව හිටියට මම ඉන්නේ මොකක් හරි අමාරුවකටපත් වෙනවා. අමාරු වුණාට පස්සේ කට්ටිය වැඩ. නිකන් නිකන් ඉන්නේ එලාට වලි. නිකන් හැම වෙලාවෙම රණ්ඩු. මොකක් හරි ප්‍රශ්නයක් එනවනේ. ටක් ගාලා හරි ගියා මෙහෙන් ගියා එනකොට තිබුණු තැන ලකුණක්වත් නැහැ. අන්න වැඩ. ඒක තමයි හදන්න ඕනේ. ඕන්න නැති අnderයක් නැහැ. නැති වෙලාවට දෙකට ගණන් කරන දරුවක ඔහේ ඉන්නවා. හදිසියක් වුණාට පස්සේ බලන්න. නිකන් ඉන්න වෙලාවට හරියට අඩුපාඩු. හරියට අඩුපාඩු. හදිසිය කියලා වැඩේ කරලා බලන්න කපුරු පුච්චු පුතනවා. මොකක්වත් නැහැ. වැඩ වැඩ අවශ්‍යතාව වෙනවා. අවශ්‍යතාව ඕන කරන්නේ නැහැ. ඉල්ලන්නේත් නැහැ. ආවොත් වැඩ පෙන්නනවා. නැහනේ පැත්තකටලා ඉන්නවා. ඒ ශිල්පේ මොනම තැනකවත් අම්ම තනම අඳුරේ විතරයි තියෙන්නේ. අඳුරේ විතර හීයේ නෑද? හීයේ තියෙන තැන වල අඳුරෙත් නැහැ. හීයේ තියෙන්නේ ගත්ත නගුල ගන්නකොට හරක දන්නවා. එක අඳුරේ බහන්න හරක යහක් කළේ වෙන කතර වෙනවා. ගහ ගහ ඉන්න ඕනේ නැහැ. ඊ අඳුරේ පානකොටම හරක පිටිපස්සේ ඉන්න මිනිහා දන්න කවුද කියලා. නැති මිනිහා හරක හුරතල් කරගන්න. මේ ශිල්පී ඉගෙන ගන්න පැවිදි ඉස්සෙල්ලත් මම කීප වතාවක් කල්පනා කරලා බැලුවා. මේ ලෝකේ තියෙන ගෑනු රසාව තියෙන හරියක් තියෙන ගෑනු රසාව. එකක්වත් නැහැ පිරිමි රසාව. ඒ බණ්ඩිසාන්ති ගියාට පස්සේ කියනවා මන් දන්නකොට මට තේරෙන්නේ කෙලින්ම යුද පිටිය කරන වැඩේ විතරයි පිරිමි රසාව තියෙන. අනික කොමටම ඒකටත් ගෑනු කරන්න පුළුවන්. අනිතික විපස්සනා. ওই දෙකෙන් අරක මිනිමරන්න වෙන නිසා මම ඒකත් ඇරලා විපස්සනා වල්ලුවයි කියලා. වෙන අනික ඕඩම රසාවල් බොහොම මෙලකයි, බොහොම ලාමකයි, බොහොමක ජීවිතේට ෆුල් ටයිම් ජොබ් එකක් කියලා ගන්න තරම් එකක් ලෝකේ නැහැ. තියෙනවා නම් තියෙන්නේ මේක. බලන හැම වෙලාවෙම පරිසංගමයන් බොකට ගියොත් අමාරුවේ නොයන්තරම් බොකොතන් දින්න ඕන කියලා බුදුන්ගෙන් අහන්න එපා. කර්මස්ථානචර අහන්න එපා මම දැනගන්න ඕනේ මේකට යන්න නැතුව තියාගන්න අරස වෙන්න ඕනේ මෙතනයි තියෙන්නේ. ඒ කර්මස්ථාන. ඒ තියේදී යන ප්‍රශ්නයක් නැහැ. අපිට ගන්න පුළුවන් ද බලපන්. කන යනවා. නාසය යනවා. ඉතින් ඕක කවුද උගන්වන්නේ? මොන ශිල්පෙද මොන පන්ති කාමරේද ඕක උගන්වන්නේ? ඉතින් බුදුහාමරේ උගන්වනකොට අමාරුයි කියලා වෙලා නැහැ කියලා අපි පස්ස ගැහුවොත් බුබ්බඩ තන් කරම මේ ශරීර හොරකම් බත්බූසෝ කම්මැලියෝ පරට්ටයෝ කඩප්පුලියෝ හොරු එච්චරයි කියන්නේ. පුළුවන් නම් මේ තියෙන ශිල්ප දීලා තියෙන බුදුහාමුදුරුවෝ විවෘත අභියෝගයක් කරලා තියෙනවා. කරපියාව. 1000ක් යුද බිමේ මිනිස්සු දිනනට වැඩිය වටිනවා ඔබ ඔබ දිනාගනි. බලපන් ඔබ හිත කොච්චර ආරක්ෂක භූමියේ තිබ්බත් සද්දාහන්න යන හැටි. රූප බලන්න යන හැටි. ගන්ධ රස පහල මේක බලක් කරන්න බෑ. හැබැයි ඒ ඔක්කොම ගන්ධ රස පහල තියෙදි ආරක්ෂක භූමියේ තියෙන බවට දන්නවනම් සතිමත්. ඌව බලක් කරන්න කාටවත් බෑ. ඒ ඒ ඒ ඒ දක්ෂකම නැත්නම් ඒකට ඵලය කියලා කියන්නේ සාමාන්‍ය ඵලය කරක්කන්න කාටවත් බෑ. හොඳයි අපි දැන් වෙලාව කිට්ටු කරගෙන ඉන්නේ මේ කවුද මෙල්බන් වෙන මොනවා කියන්නේ නැත්නම් අපි සමුගන්නයි හදන්නේ ආ නෑ මේ මේ කටේ ඕෆ් කරලා මේකේ පාව එක ගිහිල්ලා මොකක් හරි කනෙක්ෂන් එක නැති වුණා ඉස්සලා කට් වුණා. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ එන එන්න හදනවා ඇති දැන් ඒගොල්ලෝ අසරණ වෙලා ඉන්නේ. දැන් අපේ ඉන්නේ ලයින් එකේ අපතේ මේකට පවර් කනෙක්ෂන් එක නැහැ කියලා කියන්නේ. නැත්නම් අද හොඳට ලයින් එක වැඩ කරා. මේ මේ මේක හොඳයි. සිග්නල් හොඳයි. කෙසේ නමුත් අපි සාකච්ඡා නිම කරන්න හදන්නේ ඒක නිසා වෙන කාට හරි මේ කියන්න කරන්න දෙයක් තියෙනවා අපි බලමු නැත්නම් අපි ඊතාවතාචාදී කතා සජ්ජායනා කිරීමේ ධර්ම සාකච්ඡා වාරේ නිම කරන්න බලාපොරොත්තු වෙනවා. විශ්වනාථයාට කියන්නේ මේකත් ඉගෙන ගන්නතර ගමන්නේ කියලා. මොනවද අවශ්‍ය දෙනවා නම් ලිච්ඡෝඩියෙන් පැට යනවා. අභිනව ලිච්ඡෝඩි මේකට හොඩි සාන. මූර්ත සාධනය. දැන් මේව එන්න පටන් ගත්තා මේ පොට්ටි කායසට කෙලියට. පොඩි අර හෝඩිය කියන්නේ මූලික කාරණා ටික ඔක තියෙනවා. හැබැයි ඉතින් අමතර කරදරයක් නැහැ. අමතර කරදරයක් තමයි තියෙනවා. ඒ කිය සමහරුන්ට එක දෙකී જાති පිස්සු තියෙනවානේ. දැන් මේව අවශ්‍යයිනේ අපිට මේව හදාගන්න. මේ කැලෙන්ඩරේ හදන්න. ඔව් කැලෙන්ඩරේ හදන්න ඕන. චන්ද්‍ර මාස, සෞර මාස. ඉතින් මේක දන්න කෙනෙක් එක්කෙනෙක් දෙන්නේ කරකට හදලා දෙන්න ඕනේ. නක්ෂත්‍රේ නෙවෙයි බුදුහාමුදුරු කියන කැලේ ජීවත් වෙනකොට හැම කෙනාම තිතිය දැනගන්න ඕනේ, දිශා වෙලාව දැනගන්න ඕනේ, දිශාව දැනගන්න ඕනේ. දන්නේ නැත්නම් අරණ්‍ය වාසී ජීවිතයට ගැලපෙන්නේ නැහැ. ඒකයි මම ලිටුම් කියලා ඒක ගත්තොත් ඒක කියනවා තමයි. චූරුදාව ඒ ඒ දවසට අර මධ්‍යහන්නේ වෙන වෙලාව. ඒක නිස්සරණවනේ තෙන්නේ කොළඹට වඩා විනාඩි 3කට පස්සේ කීක ඔක්කොම ඉස්සර තියෙනවා. මීටර කියලා ගත්තා. තියෙනවා මේ මේ මරුසිටින දිශාව. ඒක කරන්නේ නැතුව අතාරිනවා. ඉතින් ඔය කොච්චර ඔයක නැක සාස්ත්‍ර වලට බැන්නත් ගොඩ දෙනෙක් මේ වැඩේ කරනකොට නැක ශාස්ත්‍රය බලලා අනවශ්‍ය ටික මග අරව ගන්නවා. ඉතින් ප්‍රශ්න නැහැ. පාර පණින්න ඉස්සලා දෙපැත්ත බැලුවයි කියලා උකට. ප්‍රශ්න නැහැ නේ වාහනේ කියන වාහනේ තියෙන බේරෙන්න පුළුවන්. ඒ නිසා නොදැන පයින්නට වැඩිය හොඳයි. නමුත් මේක තියෙන්නේ මේක බිස්නස් එකට කරනවා. ඉතින් ඊට පස්සේ නැති කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේක අපි පුස්තකාලට දාමු. මේ මේ ඉස්කෝලේ යගේ තෑග්ගක් ගත්ත මේ. ඔව් මේ පුස්තකාලට දාන්න ආවේ නෑ මේ ලයින් එකේ නෑ. ආ දැන් එනවා. මෙල්බන් වල නම්බර එක මතක නැහැ. ඒගොල්ලෝ try කරන්නේ නැති අපේ power එකට power connection එක දෙතා මේ නැති නිසා ඒගොල්ලෝ අසරණ වෙනවා. අපේ line එක හොඳට වැඩ කරලා තියෙනවා. මොකද වෙලා තිබුණේ බං? ඔකොල්ල කතයි. කියන්නේ බෑ. පෙරකොඩේ තමයි වැඩි වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වගේ ශිල්ප ඉගෙන ගන්න එපා කියලා පනවලා තියෙන්නේ. නෑ ශිල්පේ නැකත් දැනගන්නම කියලා තියෙනවා. නෑ තිරස්ත්‍යාන ජන මේ භික්ෂුන් වහන්සේලාට දුෂ්කරයක් පනවලා තියෙනවා ඉගෙන ගන්නවා නම් භික්ෂුන් වහන්සේලාට පාචිතිය පනවලා තියෙනවා. ඉගෙන ගන්නවට බෑ. ඒක ඒක මේ ඒක ව්‍යාපාරයට කරලා බඩ රස්සාව කරන එක තිතිය නැකත නැකත නෙවෙයි. දිනය දිශාව භික්ෂුව කොහේ හිටියත් දැනගෙන ඉන්නවා. ඒක මේ හොරෙක් ඇවිල්ලා ඇහුවත් කියන්න ඕනේ කියලා කියන පාරේ අතරන වෙච්ච මිනිසෙක් ආවොත් මෙන්න මේ දිශාවට ගම මේක උතුර මේක දකුණ කියන එක නක්ෂස්සාතේ සෑහෙන දුරට ඒ තමගේ පරෝජනයේට නිකන් උතුරු කට්ටක් ළඟ තියාගෙන ඉන්නා වගේ ඒක ශිල්පයක් වශයෙන් ඉගෙන ගන්න එපා. එතකොට බඩ රස්සාවක් ඒ සීමාව දන්න මිනිහ ආර්යයන් වහන්සේ. මේ ශිල්පේ නතර කරලා බඩ රස්සාව මට්ටමට ගිහිල්ලා අහුවෙන්නේ අනාර්ය පුද්ගලයෝ. ආර්යයන් වහන්සේ දන්නවා මෙච්චරක් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට ඒක ව්‍යාපාරයකට කරන්නේ නැහැ. අනිසා භික්ෂුන්වහන්සේලා පිට කර්මාන්තවලට ගන්න. එතකොට මේ භික්ෂුවට සංඝයාතර හොඳ රෙපියුටේෂන් එකක් තියෙනවා. පිළිගැනීමක්. හැබැයි ඒක දන්නේ නැතුව ගිහිල්ලන්නේ ගියන්ට නැකත් බලන්න ගිය ගමන් ඉතින් භික්ෂුව ඉල්ලගෙන අනවශ්‍ය පහත් අඩවන්නේ ඊට පස්සේ මිනිස්සු රුපියල් 10ක් දෙනවා. මස් බිස්නස් එක. ඒ මිනිස්සුල කියලා අනේ සෝනස මෙන්න මේක කරලා දෙන්න අපිට නැකත බලලා දෙන්න මෙන්න ඔබ වහන්සේ ගාන කියලා රජු හාමුදුරුවෝ හයර් කරනවා. ඒ නිසා නැකත් ශාස්ත්‍රයේ මේ නැත්නම් ඌ ඇත්තටම ආවේ ওই ආයුර්වේදේ නැකත් ශාස්ත්‍රයේ ওই නිල විද්‍යාව නිල සම්බාහන විද්‍යාව එතනින් ගියා මාෂල් ආර්ට්ස් එතනින් ගියා මිකබාන කලාව ඒ සේරම සේරම අරණ්‍ය වාසී බෞද්ධ භික්ෂුන් වහන්සේලා පටන් ගත්ත දේවල් ඒක නිසා මඩියේ පඤ්ඤාසී ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කො ඕනම ලෝකේ තියෙන හොඳ තැන හොඳ ශිල්පයක බලන්න මුල කොහෙද බුදුහාමුදුරුවෝ ඕනම ලෝකේ තියෙන ඕනම් බලන්න ග්‍රීක එහෙම නැත්නම් ඔය ඒ ඒ සංස්කෘතවල ඒ භාෂා ශිල්ප ඔක්කොම ඇවිල්ලා තියෙන බුද්ධ ජනන්ති. තිබිලා තියෙන ශාස්ත්‍රය එලි දැකලා නැහැ. එලි දැක්කේ අරංගේත්‍රම වෙලා තියෙන බුදුරජාණන්ගේ ව්‍යාකරණය හරහා. ඒ නිසා භික්ෂුවක් දැනගෙන තියෙන්න ඕනේ අපේ ලොකු සංසි ගොඩ ආවේ ඔය කටකොණ්ඩේ ඥානසංසි ගොඩ ආවේ සංස්කෘත දන්නේ නැහැ. සංස්කෘත මූලයට බහින්න පුළුවන්. එතකොට අපේ ප්‍රපංච ගැන කතා නැහැ. අපි පොත් එක්කම අයින් කළා දාලා අපේ පොත නිතරම සාස්වත දිට්ඨියට බර වඩීලා තියෙන්නේ. උච්ඡේද පැත්තේ තියෙන ගොඩාක් පැත්තේ අතහැරලා තියෙනවා අපේ අටුවාව. ඒ ස්වාමීන්සලා ඒක ටක් ගාලා ගන්න සංස්කෘත මේ බේස් එකේ. ඇරෙලවන්නකොට හොඳට පේනවා අපේ ව්‍යාකරණේ වරද්දාගත්ත හැටි දැන. අර්ථකථන වරද්දාගත්ත හැටි අඩුගානේ හරිම නැති වෙන්න පුළුවන් සංස්කෘත බදනවා. විකල්පයක් තියෙනවානේ. දැන් අටුවාචාන් වහන්සලා 100%ක්ම මේ pāli භාෂාව ස්වාධීන භාෂාවක් කරන්න හදනවා. සංස්කෘතයෙන් බිඳිලා අපේ එකක් හෝ සංස්කෘත සම්බන්ධයෙන් පෙන්වන්නේ නැහැ. සම්බන්ධයක් තියෙනවා අපිට තියෙන විකල්ප අදහසක් ගන්න පුළුවන් ඕනම වචනයකට. ඒක නෑ. ওই දෙන්නගෙම දක්ෂකම. ඒක මේ කෑවේ මේ අනගාരിക ධර්ම පළතුම. සංස්කෘතික ගණන් ගණන් කරා. ඊට ඉස්සෙල්ලා ඊට ඔක්කොම පඬිතු ප්‍රාචීන භාෂා විභාග පාස් කරා. දැන් නෑ. දැන් පාලිත් නෑ. මෑතක් වෙනකන් ඉන්දියාවේ සිවිල් සර්වන්ට් කෙනෙකුට පාස් වෙන්න බෑ පාලි දන්නේ නැතුව. දැන් ඒක ඉවිචයන් කරා ඊපස්සේ. pāli භාෂාව අයින් කරා. මොකද සත්‍යය පාලනය කරන්න බෑ සංස්කෘතිය දන්නේ. සංස්කෘතිය තියෙන්නේ පාලිය. ඉතින් මේ ටිබෙටේ චීනේ ඔච්චර ආර්ථික වශයෙන් දියුණු වෙන්න චීනයේ හේතු වෙලා තියෙන සංස්කෘත චින්තනය තියෙන්නේ. සංස්කෘතික චින්තනය හැම වෙලාවෙම විප්ලවීයයි. තුන්වෙනි පදේ රාගය. සංස්කෘත ශ්ලෝකයක <clears throat> තුන්වෙනි පදේ රාගය. පාලි එකදාවත් නැහැ. පාලි ඔක්කොම තියෙන රාගය අයින් කරලා ඉන්සාර ප්‍රාසය දනවන්න බෑ නෑ කටහොර නෑ භාෂාව. ඉතින් ඒ ඒව දන්න මිනිස්සු තමයිලට කියන්නෙත් නෑ පාලි හොඳටම ඇති ඒකවත් දැනගන්න නැතුව ඉන්නේ කියලා කියනවා. හැබැයි ඒගොල්ලෝ කොට ගිහිල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා පුද්ගලිකව හොයලා බැලුවොත් ඒගොල්ලෝ කොට ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ සංස්කෘතියට නෑකම් තියෙනවා. හදාarලා තියෙනවා. හදාarලා මොනම පාලි වචනයක්වත් අර්ථ දුන්නට මේ පෙළේ ඉතින් සතුටටපත් වෙන්නේ නෑ. බලනවා පාලි මේ එටිමොලොජි. මොනවද මම දැන් මේකට කියන්නේ? එටිමොලොජි වලට කොහොමද කියන්නේ? භාෂා ශාස්ත්‍රයේ වචනවල නිරුක්ති නිරුක්ති නිරුක්ති ඒක මේ විශ්වවිද්‍යාලයකවත් අද ගන්නන්නේ නැහැ නිරුක්තිය දන්න මිනිහා ඒ මනුස්සයා කතා කරන්න හදනකොට කියනවා මෙන්න මේක ඔයා මේ දඟලන්නේ මෙන්න මේක කියන මේක නේද කියන්න හදන්නේ කියලා එයාට වචනේ දෙනවා නිරුක්තිය දන්නේ නැති මිනිහා එක දෙයක් කියන්න හතර පස්තරයක් කියනවා පුනරුච්චාරණය කරනවා සංස්කෘතිය නෑක වචනයයි දීර්ඝ කිරීමෙන් අඩු කිරීමෙන් වෘද්ධි කිරීමෙන් පුදුමාකාර වෙනසක් ඇති කරනවා. ඒ නිසා ශ්ලෝකවල මේ මන්ත්‍ර ශක්තිය වැඩි. අඩු වචන ගානකින් ලියන්නේ. පාලි ඒක අඩුයි, ඉංග්‍රීසියේ ඊටත් අඩුයි. ඒක නිසා ඒ ඒ ශිල්ප දන්න කෙනා නසස්ත්‍ර කොහොමදක් දන්නවා. ආයුර්වේද කොහොමදක් දන්නවා. නිල සාත්‍රය කොහොමදක් දන්නවා. ආහාර පිළිබඳව සාමාන්‍ය දැනුමක් එයා තියෙනවා. කාටවත් කියලා දෙන්න දන්නේ නැතුනට ජාම බේර ගන්න දන්නවා. ඒ නිසා අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් දැනගෙන ඉන්න කියලා තියෙනවා. මොකද මේ පතර බැලි මිනිසුත් එක්ක ඇසුරු නැහැ. Taman ඉන්න ඔරියන්ටේෂන් එක කොහෙද ඉන්නේ කියලා දැනගන්න එක මේ අරණ්‍ය වාසී භික්ෂුවක් දැනගෙන තියෙනවා. තනිකර තනිකර ජීවිතයක් නගත කරන්නේ. මොකද පහලේ කුටිය කියන්නේ මේ සංස්කෘතිය ඉගෙන ගන්න ඕනේ. පහලේ කුටිය නෙවෙයි ඔකට මොකද්ද කියන්නේ? ඈ? මං කියන්නේ සංඛ්‍යා ඉගෙන ගන්න ඕනේ කියලා කියනෝනේ. දන්නේ නැති කියන්නේ මං අහන්නේ අදහස. ඈ? <laughs> පහලෙන් අහන්නේ මං අහන්නේ ආයසුතුන්ගෙන් සංඝයා පාය සංස්කෘති ඉගෙන ගන්න එකට එකඟද නැද්ද? කඩ වරිසම් කරලා වාඩිච ගන්න අමු අමු කට්ටයෝ. ඌ ඉගෙන ගන්න පුළුවන් තරම් අල්ලගෙන පොත් තියෙන ලොකු සාන්තික පොත් ටික තේරම තියෙනවා. ඔක්කොම නෑ. ඉගෙන ගන්න. දේවනාගරි අගොර ටික ඉගෙන ගන්න. ඉගෙන ගත්තා මොකද්ද ආයේ? හානිය මොකද්ද? කිල්ලුවර පාලීටත් හොඳටම යන්න පුළුවන්. පාලීට පිටකේම තියෙනවා දේවනාගරි. ඒකේ එහාට පොඩ්ඩක් ගිය ගමන් ওই ලෝකේ තියෙන ඔක්කොම ශිල්ප ඔක්කොම දැනුම සංග්‍රහ වෙලා තියෙනවා. pāli භාෂාවට වැඩිය සංස්කෘතේ සංග්‍රහ වෙලා තියෙනවා. pāli සංස්කෘත දෙක pāli ආසියාකර චින්තනයේ සහ සංස්කෘතයේ බටහිර චින්තනයේ වගේ. pāli භාෂාව බොහොම කිට්ටුයි මේ ජර්මන් භාෂාවට. ආර්ය ලැන්ග්වේජ් වලට හැම එකම ඇවිල්ලා තියෙන්නේ තනි වචනෙන් මා පා අම්මටයි තාත්තටයි. වතුර කියන එක වසා. වෝටර් කියන එකමයි වතුරමයි හැම භාෂාවෙම එකයි. පොඩ්ඩක් හොයලා බලන්න ගිය ගමන් ඒක පුදුමාකාර රසයක් එනවා නිරුත්ති. හැම භාෂාවෙම මූල ශබ්ද එකමයි තියෙන්නේ. මේ ළඟදී පටන් ගත්ත ඇත්තටම මේ වගේ භාෂාවක් හදන්න ඒක හරි ගියේ නෑ. මේ පොඩි පොඩි අතුවිති වීදී යෑමක් තියෙනවා. ඒක හැමෝටම බෑ. අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිබහන කියන සිම්පිලි සිඹියාපත් ඔක්කොටම පිටන්නේ නෑ. ওই නිරුත්තිය තමයි යමක් ප්‍රකාශ කිරීමේ හැකියාව. ඒකට ගොඩක් භාෂා දැනගන්නත් ඕනේ. භාෂාවේ විතක්ක ਵਿਚාර දෙක මූලික ඒව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි යෝනස්සත්‍ර කියන්නේ. හොඳයි අපි බටන් ගත්ත හිතාගත්ත වෙලාවට වැඩි ගිහිලා තියෙනවා. ඒ නිසා අපි විනාඩි 5ක් විතර වැඩිපුර වෙලා අරගෙන තියෙනවා. අපි මෙතනින් සාකච්ඡා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ධර්ම සාකච්ඡාදී යම්තා කුසලයක් රැස් කරගත්තා නම් ඒ සීලම කුසල් පෙනී නොපෙනී උදව් කරා වූ සීල සත්පුරුෂ මණ්ඩල වලටත් සියලුම ලෝකවාසී සත්වෙන්ටත් අනුමෝදන් වෙත්වා කියන අදහසින් ittavataචාදී ගාථා සජ්ජහනාට පිළිගමු. ittavataච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා